ඒකට අපි මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නිවන නිවීම දේශනා මාලාවේ විමසුමක් සඳහා කරන සතිවතපදී මේ සාකච්ඡාවට චන්ද උදේ මම දැක්කා මේ සම්බන්ධව අනාලේ හාමුදුරු ඉංග්‍රීසියෙන් කරන ලද පොත පිට වෙලා තියෙනවා. මම හිතන්නේ 22 23 වගේ දේශනා ඒ chance අපි වගේම අපිට කලින් ඉංග්‍රීසි මාධ්‍ය මේ වගේ විවේචනයක් විග්‍රහයක් රිවිව් එකක් විමසුමක් කරන්න ලැබුණා.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 රහතන් වහන්සේගේ මේ විමුක්ත తত্ত্বය හොඳට තේරුම් ගැනීමට ඊ타ත්ම සරල ඒ වගේම ගැඹුරු පුදුමන්දමේ ගාථා හතරක් අපට සොයා ගන්න පුළුවනි අධිමුත්ත තේර ගාථාවෙන්. මේ අධිමුත්ත ස්වාමින් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය ඊ타මත්ම පුදුම විදිහේ සිද්ධියක්. අධිමුත්ත ස්වාමින් වහන්සේ මහවණයක් පැදින් වැඩම කරන අවස්ථාවේ පල්හොරු මුලකට හසු වුණා. ඔවුන් සූදානම් වෙනවා මිනිස් බිලියක් දීලා දේව පූජාවක් පවත්වන්න. මේ රහතන් වහන්සේ අල්ලගත්ත මරන්න. රහතන් වහන්සේ කිසිම කැළඹීමක් නැහැ. මුහුණේ කිසි භයක් සන්ත්‍රාසයක් නැහැ. හොරදෙටුව ඇසුවා මේකට හේතුව. අන්න එතකොට ඒ අදිමුත්ත රහතන් වහන්සේ පිළිතුරු දුන්නා ගාථා කීපයකින්. එයින් විශේෂයෙන් හතරක් අපිට තෝරගන්න පුළුවනි. 1. නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමිනී. අතික්ඛන්තා භය සබ්බේ හීන සංයෝජනස්ස වේ. 2. නමේ හෝති අසු අහෝසින්ති භවිස්සන්ති නහෝති මේ සංඛාරා විභවිස්සanti තත්තකා පරිදේවන 3 සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තතින් පස්සන්තස්ස යථා භූතං න භයං හෝති ගාමනි 4 තිනකට්ට සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති මමත්තං සෝ අසංවින්දං නත්ති මේතේ න සෝචති එක අතකින් බලනකොට මේ ગાථා හතරේ අඩංගු වෙන අර්ථයෙන් කොටසක් හරි අල්ප මාත්‍රයක් හරි අපි මේ කලින් ප්‍රකාශ කළ දේශනාවල ඒ ඒ තැන්වල සඳහන් වෙලා තියෙනවා. දැන් මුල් ગાථාව ගත්තොත් නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්කස්ස ගාමනී. ගාමනී කියලා අමතන්නේ හොර සොර දෙටුවටයි. ගම් දෙටුව අනපෙක්කස්ස කියන්නේ අපේක්ෂාව, තණ්හාව, ආශාව ආදියක් නැති තැනස්තාවට. චෛතසික වශයෙන් ඇතුළත දුකක් නැත අතික්ඛන්තා භයා සබ්බේ හීන සංයෝජනස්ස වේ. සියලුම භව සංයෝජන ෂය කළ තැනැත්තා විසින් සියලුම භය ඉක්මවන ලද්දේ වේ. දැන් මේ ගාථාව ගැන විතරක් අපි මුලින් කල්පනා කරලා බලමු. දැන් මෙතන කියවෙන නක්ති චේතසිකං දුක්ඛං අපි කලින් දේශනාවකදී අර සංචේතනීය සූත්‍රයේ මුල් තැන තියාගෙන දේශනා කළ එක්තරා දේශනාවකදී අපි ප්‍රකාශ කළා කය, වචනය, මනස කියන ඒවා සත්‍ය වශයෙන් නොගත්තු තැනැත්තාට ආධ්‍යාත්මික වශයෙන් සැප දුක් නැත කියලා. අජ්ජත්තං සුඛ දුක්ඛං. ඒ කියන්නේ අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සෝ කායෝතිපි නහෝති. යම්පච්චයාස්ස තං uppajjati අජ්ජත්තං සුඛ දුක්ඛං. සා වාචාතිපි නහෝති. යම්පච්චයාස්ස තං uppajjati අජ්ජත්තං සුඛ දුක්ඛං. සෝ මනෝතිපි නහෝති. යම්පච්චයාස්ස තං uppajjati අජ්ජත්තං සුඛ දුක්ඛං. හෙත්තං තං නහෝති වත්තුම් තං නහෝති ආයතනං තං නහෝති අධිකරණං තං නහෝති යම්පච්චයාස තං උප්පඤ්ඤති අච්චත්තං සුඛ දුක්ඛං කියලා ඒ ආකාරයෙන් අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධයෙන් ඒ රහතන් වහන්සේට කයකයි කියන හැඟීමකුත් නැහැ. ලෝකයා සාමාන්‍යයෙන් කයය කියලා හිතන ඝන සංඥාවෙන් ගත්තු කාය සංඥාව කාය සංඥාවකුත් නැහැ. ඒ වගේම සා වාචා තිපි නහෝති. ලෝකයාගේ මේ වචනය වචනයෙන් රැස් කරන සංස්කාර ආදියට මූලික හේතුව වචනයට සත්‍යතාවක් දීම. භාෂා ආදී ව්‍යවහාරයන්ට දෙන සත්‍යතාව. ඒක නැහැ. සා වාචා තිපි නහෝති. දැන් අපිට කෙනෙක් බැන්නහම හිත නරක් වෙන්නේ ඒ වචන වලට දීපු සත්‍යතාව අනුව. ඒ වගේම සෝ මනෝ තිපි නහෝති. සිතත් ඒ විදිහටම ඇතිව නැතිවන මේ සංස්කාර සමූහය මගේ සිත කියලා ගන්නවා. අන්න ඒ නිසා කෙත්තං තං නහෝති යම්පච්චයාස උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං ඇතුළතින් සුව දුක් ඇතිවීමට සැප දුක් ආදී ඇතිවීමට හේතු වූ යම් කෙතක් ඉදමක් ආයතනයක් කාරණයක් තිබුණා නම් ඒවා නැහැ අන්න ඒ අදහසයි මෙතන මේ කෙටියෙන් කියවෙන්නේ නත්ති චේතසිකං දුක්ඛං සොරමුල විසින් ඇත්ත වශයෙන්ම මේ ස්වාමින් වහන්සේ මරණයට පත් කළත් එයින් චෛතසික වශයෙන් දුකක් නැහැ දැන් මේක ඇත්තටම නතර කරනවා බාධා කරනවා නම් මේ මේක ඇත්තටම මේ භාවනා කරගෙන කරගෙන යනකොට තමයි මේකේ තියෙන විහිළු ස්වරූපේ තේරෙන්නේ ඒ වුණාට විහිළුව සාමාන්‍ය භාවනා නොකරනකට තේරෙනවා ඒ නිසා ඥානදාමඳුර කියනවා මේ කුරුණාගලිලා ඕම ඈත වෙන බස් එකේ අන්තිම බස් එක නම අමාට විතරවලු ශ්‍රීනගර පොඩි කනවලු පුදුමාකාර විදියට කොහොම හරි එල්ලෙන්නේ ඉතින් හාමුදුර කෙනෙක් හිටියලු ඒ හාමුදුරනේ සීට් එක තියෙනවනේ. හාමුදුරෝ මේ කිසිම උත්සාහයක් කරේ නැති. පස්සේ බස් එකේ ගිහින් කිට්ටු වෙන තියා පොල් අල්ල ගන්නවත් ඉඩක් නැහැ ෆුට්බෝල් එකක්. පස්සේ හාමුදුරෝ බස් එක නැග්ගේ නැතිලු බස් එක ඇදලා ගියානේ. පස්සේ හාමුදුරෝ බස් වලට එකම සුද්ධ කරලා අඳනේ ඉල්ලලා දැන් බුතිලු. ඒකවල පොලිස් කාර්ය කැලේ කියලා නේ ස්වාමීන් වහන්සේ බලන්න මේක ලංකාව. මේක කුරුණෑගල. ගැමි ප්‍රදේශයක්. දබුවන්ගේට ආණ්ඩුවේම සීට් එකක් වෙන් කළා තීටි ඩ්‍රයිවර්වත් කොන්දොස්තරවත් මේ කිසිම මිනිසෙකුට අවශ්‍යතාවයක් නැහැ ඒගොල්ලන්ට ඇත්තටම ගෙදර යන්න අවශ්‍යයි ඒ නිසා මේ අපේ මොරපොලේ හරි බුදිය ගන්න කියලා. යාමුරු ගවල මහත්තයා පන්සලට ගියත් මම මෙහෙම තමයි බුදියන්නේ. ඉතින් ගියයි කියලායි නැහැ කියලා මට ගානක් නැහැ. මුරපොලේ පුතිය ගත්තත් පන්සලේ පුතිය ගත්තත් මෙච්චරයි. මහත්තයාගේ තියෙන අනුකම්පාවට බොහොම ස්තුතියි. මට එහි ගියත් වෙනසක් නැහැ. මම උදේ වෙනකම් බුදිය ගන්නවා කිව්වා. ඉතින් අපි පන්සලේ ගිහලා එයා කන්ඩිෂන් රූම් එකක වඳුරු නැත්තනක බුදිය ගන්න කල්පනා කරලා හිටියන සෑහෙන දුකක්. එහෙම ගන්නෑ. උතන හරි ගියා අතු ගෑවා. පැතුරු වෙලා ගත්තා නැත්තම් අඳනේ වෙලා ගත්තා බුදිය ගත්තා. ඒ බුගේ බස් ටික බුදිය පාමකෝ මුරුවලේ බුදිය පාමකෝ පන්සලේ බුදිය පාමකෝ. ඉතින් ඒ වගේ අපේක්ෂාවක් නැත්තම් මට අරක එන්න ඕනේ මම අහවල් කෙනෙක් අහවල් જાතිය මට සැලකෙන්න ඕනේ කියලා අන්නේ ටික විතරයි මරන්න පුළුවන්. අනේ එහෙම නැති කෙනා මරන්න බෑ. බැරි ඔය කියලා දෙයක් නැහැ. ඉතින් කාටද කියද හැකි මේ හොරුන්ද පව් සිද්ධ වෙන්නෙත් නැහැ කියලා. මේ ආම්තු මැරෙන්නේ නැහැ. ඒ නිසා අපිට කිත හැකි සතෙකුට මරන්න ඉතල අපේක්ෂාව අයින් කරපුවා මම ඔබ මරනවා. ඒක මරණ දණ්ඩනේ මරුවට සත් පව් සිද්ධ වෙන්නේ නැහැ. දන්නේ නැහැ මේ සත්තු අපේක්ෂාවෙන් නැතුව දින්නේ කියලා. ඉතින් අපිව මරන්න පුළුවන් වෙන්නේ අපිව තලන්න පුළුවන් වෙන්නේ අපිට වෙනද පොඩ්ඩක් හරි අපේක්ෂාවක් තියෙනවා විතරයි. ඉතින් අපේක්ෂාව තමයි උපේක්ෂාවෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ විභව තණ්හාවේදී රූපය කාමයේ රූපෙන් ප්‍රතිස්ථාපනය කරන. ඒක ටිකක් උපේක්ෂාව වෙනවා. ඊට පස්සේ රූපේ ක්‍රමයෙන් ගෙවෙනකොට ඊටත් වැඩි උපේක්ෂාව වෙනවා. ඊට පස්සේ ගෙවිලත් සතිය පවතිනවා අරූපේ. ඒකටත් උපේක්ෂාව වෙන්න ඕනේ. අනේ උපේක්ෂාව වෙනකොට ඒ උපේක්ෂාවදීනේ අපේක්ෂාව අතහරින එක. කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. කාම සංඥාව රූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ අරූපේ. ඒ ඔක්කොම යනකොට අපේක්ෂාව අතහැරීම තමයි සිද්ධ වෙන්නේ. ගොරෝසු අපේක්ෂාව අතහැරලා සියුම් අපේක්ෂාව කල්ලනවා. ඒකට සියුම් උපේක්ෂාවක පටගෙන හොඳ උපේක්ෂාවකට එනවා. ඒ උපේක්ෂාවට ආවට පස්සේ ඒ රූපයක් විභූත විචුණාට පස්සේ නේව සංඥා නා සංඥා ආ සංඥාවක් තමයි තියෙන්නේ ඒක තිබ්බහම මොකෝ නැතුවම මොකෝ තියෙනවා තියෙන සංඥාවක් නැතුව නැති වෙන සංඥාවක් හීනයක් දැක්කා වගේ සුභ හීනයක් වුණත් අසුභ හීනයක් වුණත් හීනයක් නේ එතන සුභ පිළිඹුවක් අසුභ පිළිඹුවක් නැත්නම් පිළිඹුවක් බව දන්නවනම් මේක අපේක්ෂාව වෙනුවට උපේක්ෂාව ඇතුලේ එතකොට තමයි තේරෙන්නේ තක తీරුකමේ වගේ උපේක්ෂාව හිටලා තියෙන්නේ අවිද්‍යාව උඩ. ඒක උඩ තමයි මේක නලියන්නේ. ඉතින් දෙපැත්තේ ඉන්නකොට අන්ත දෙකේ ඉන්නකොට තේරෙන්නේ නැහැ. මෙතට ඉන්නේ ඉන්නේ ඉන්නේ තේරෙනවා. මේ අන්ත දෙකේ තියෙන නැලවිල්ල මෙහෙම අදක් තියෙනවා. ඒක හිතලා තියෙන්නේ අපේක්ෂාව පිළි උපේක්ෂාව පිළිහිලා තියෙන්නේ නැත්නම් අදුක්කම සුඛ වේදනා පිළිහිලා තියෙන්නේ අවිද්‍යාව උඩ. ඒකට යාට තේරෙනවා මෙතෙකල් මොනවටද නැවුනේ මොනවටද මැරෙන්න බය වුනේ මොනවටද මං රැක්කේ මේ ලෝකේ ආවට පස්සේ ඇති කරගත්ත අපේක්ෂාවක් විතරයි. එනකොට තිබිලත් නැහැ. එනකොට තිබිලෙත් නැති මේ ආවරණික අපේක්ෂා රාශියක් ඇති කරගෙන ඒක නැති වෙනකොට මම මරණට හපක්. ඒක නිසා මහා භාරතේ ලියලා තියනවලු නම්බුවේ ජීවත් වෙන මිනිහට අවනම්බුව මරණටත් වැඩිය අමාරුයි කියලා. ඉතින් ගී කියත් අහනවා කියන්නේ නම්බුව අතහැරලා දැම්ම. මොනම දෙයක්වත් නැහැ අපි ඔක්කොම එක එක විදියට ගියා. ඕක ඇතුලේ කවුරු ප්‍රියක් කරුවත් ඔක්කොටම හම්බ වෙනවා. කවුරු පවක් කෙරුවත් ඔක්කොටම හම්බ වෙනවා. කොම්පැනි කට්ටිය. අපි කොම්පැනි කවුරු හරි ජඩකමක් කෙරුවත් අපිට බේරෙන්න හම්බෙන්නේ. ඒ දවස්වල අපි ඉපදිච්ච කාලේ මේ බණ්ඩාරනාම අතර වෙඩි කියලා. ඒ දවස්වල සෝම්පාල කියලා කියනවා. සෝම් කවුද මකද දන්නේ මයිනා කියන ම නංගල කීපැත්ත වෙන සංඛ්‍යාවට. වෙඩි තිබ්බ හම්දුරන්ගේ පාරේ බහැල යන්න බෑ. එහෙත් ගමන් ජන බණ්ඩාරනාම අතර වෙඩි තිබ්බ හම්දුර. බෑන්තිකදී හග්ගෙඩිය කියන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් කට්ටියක් ඔය මොනවද මේ බොදු බලසේනා ඉතින් ජාතිය වෙනුවෙන් හටගන්නේ හැම එකටම අපි ඔය කියන්නේ. අපේ කවුරු හරි ඉඳගෙන බොහොම නියතමානී මේ නෛර්යානික සද්ධර්මයට වැඩ කරනවා. ඒකත් අපි. ඉතින් නිසා අපි ඔක්කොම එක අතර සංඝයා අතර සංඝයා නිදිලා ගිහිල්ලා තියෙන බෙදිලා ගිහිල්ලා අපේක්ෂාවක් තියෙන. ඒ නැත්නම් උපේක්ෂාවක් තියෙන. ඒකද කියෙමින් යට නැති චේතසික දුක්ඛං අනපේක්ෂස ගාමිනී. උපේක්ෂාවක් නැති කෙනාට තෙස්සික දුකක් නැහැ. කට්ටිය දාන්න හදන ඔහොම ඉන්න එපා. මේක වෙනව හටන් කරන්න ඕනේ කඩු ගනිල්ල ගහපියව මරපියව කියලා. එහෙම නැත්නම් කියන ඔහොම හිතන්නත් එපා ආරණ්‍යයට කියලා ඇද්දක වාගෙන ඉන්න කියලා කියන කට්ටියකුත් තියෙනවා. ওই කොයි එකෙත් තියෙන්නේ අපේක්ෂාව. ඉතින් මේ අපේක්ෂාව නැති භාවනා කළවත් ප්‍රතිඵලයක් අපේක්ෂා කරන්නේ නැති එකක ජඩකමක් කියකි වුණා. මුද්දටම මේ liver එක සවුත් වෙලා ඉන්න මිනිස්සයා ඌ ඒත් බොනවා. මන්න හරි ආසාවක් තියෙනවා නේ කොච්චර වටිනවද ඒක. දොස්තරලා tie මොනවා කිව්වත් උරවලක් කරන්න බෑ. අපේ මාසිනා කෙනෙක් හිටිය මුද්දටම liver එක ගිහිල්ලා. උපස්ථාය කළව කාලක් ගෙන්න ගන්නවා ඩර්න් එකට. ඩර්න් සොල්ට. බොනවා. පොඩියක් අරගෙන උපස්ථාන කරන මිනිස්සුත් මරාගෙන කණ්ඩායම් ඉතිනවා. ඉක්මනට මැරුණා ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. මට අපේ මට මැෂින ගැන අපේක්ෂාවකුත් නැහැ මැෂිනාට ලිවරේජ් ගැන අපේක්ෂාවකුත් නැහැ ඉවරයි මොකද්ද ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ කුටු ගහන මනසට ඒ ආපේක්ෂාව නැතුව කරනවනම් මම කියන දියාට අයිතියක් අපිට පුළුවන් නම් අපේක්ෂාවකින්තරව භාවනා කරන්න නිවන් දකින්න මොකද්ද ප්‍රශ්නේ අපේක්ෂාවකින්තරව බීපුවා මොකාටද ගායේ ආණ්ඩුවටද ගෙදර මිනිස්සුන්ටද ඒ මනුස්සයාට දෙයක් නැත්තම් සමාජශීලී වීමෙන් අපේ හැම ජීවිතේ හැම මගුලකටම සමාජය විසින් අපිට අපේක්ෂාවක් දාලා අපිව අහස් කුරට ගිනිසිප්පා වගේ උඩාරිනවා. චෝස් කාන උඩ ගිහලා ඩෝං ගාවම කෑලි කොහෙද වැටෙන්නේ දන්නේ නැහැ. මේ අපේක්ෂාව කියන එක සමාජ ජීවිතය ඇති කරන දෙයක්. සමාජශීලී වීම නිසා ඇති වෙන දෙයක්. උදේකලා මනුස්සයර මොකක්වත් නැහැ. උඩ තියෙන්නේ අලගෙඩියක් තම්බ තම්බ ගත්තා. අලගෙඩියක් කාරගත්තා. සතෙක් මරාගත්තා. කෑවිවයි. හන්ට ගැදර කියලා කියන්නේ මිනිස්සුනේ. හන්ට ගැදලස්සට කිසිම අපේක්ෂාවක් නැහැ ගල්ලෙනක් තිබ්බොත් දැක්කා. වැස්සක් තිබුණොත් ගස් බිනයකට රිංගුවා. නැත්තම් වැලි තලාවට ගියා සෙල්ලම් කෙරුවා. කිරිකොරහ නැතුවා. ඉවරයි. ඉතින් කට්ටිය කියන්න පුළුවන් ඒක නිකම් ශිෂ්ටාචාරයෙන් අනිත් පැත්තට යෑමක් අපේක්ෂා සහිතව මේ ශිෂ්ටාචාර විමුඛය. ඕන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. බුදුදහම කියන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාකාරගතව. අරණ්‍යයට ගියාට පස්සේ කිසිම අපේක්ෂාවක් නැහැ. අපේක්ෂාවක් ඇතුව ගියා නම් විඳවන්නයි තියෙන්නේ. විඳවන්නයි තියෙන්නේ. මට අරක නැහැ, මේක නැහැ, පාරේ මුල් තියෙනවා, ගල් තියෙනවා, පාර අතු ගාල නැහැ, සර්පයෝ ඉන්නවා, ඇඳ වෙනකොට භූතයෝ ඉන්නවා, පෙරේතයෝ ඉන්නවා, මොල්ල කෙලි. මොකටද හේස බය නම් අකුණ්ඩ බය නම් තෝරන්නේ කියලා ලගයි. නිසා අපේක්ෂාවක් නැහැ. ඉතින් ඒක නිසා මේ නිවෙන් දේශනාවෙම තියෙනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනා විදානාමේ යම්පි නිසාය ජහති කියලා දෙවියෝ බ්‍රහ්මේ වඳිනවලු මේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ਉਹ භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ යස්ස තේනා විදානාමේ යම්පි නිසාය ජහති මොකටද භාවනා කරන්නේ කියලා දන්නේ නැහැ හැබැයි ගෞරවෙන් දේව කාර්යයක් වගේ භාවනා කරනවා මොකටද භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ. කියනවා නම් මට භාවනා කරන ධානයකට බලෙන් මාර්ගයට මාර්ග ඥාන කියලා කක්කා අසුචි අසුචි ඒක තේරෙන්නේ අනාගාමිකමක් පෙන්නට පස්සේ මං හිතන්නේ. ඒකට උද්දච්චේ නැහැනේ. කාම රූප රාග අරූප රාග මහාන උද්දච්ච උද්දච්චෙන් තමයි සෙල්ලම දාලා මේ කට්ටිය අතර අපේක්ෂාවක් ඇති කරගෙන මේ දුවන්න කැරක්ටලි පිටිපස්ස යන බූරුවෙක් වාගේ එළවනවා පිටිපස්සේ. මේ අපේක්ෂාවේ තමයි මේ සේරම ටික එල්ලි එල්ලි තියෙන්නේ. ඉතින් අර මේ එලිච්ච පිටිපස්සේ තනබුරුල කණ්ඩ ඉවල යනවල මේ එල්ලි එල්ලි තියෙන නිසා දැන් වැටෙයි කියලා. තනබුරුල මෙහෙම මේ එල්ලි එල්ලිනේ තියෙන්නේ. ඌ හොඳ මසනේ. මෙලෙක් මස උවිසනවල දැන් වැටෙයි දැන් වැටෙයි කියලා. පිස්සිද එලිච්ච එකක් උඩ ගසේ යහට ගහනවා මෙහාට ගහනවා වැටෙන්නේ නැහැ. මනුස්සයත් උපේක්ෂාවක් ඇතුව අපේක්ෂාවකට ජීවත් වෙලා අතෘප්ති කරව මැරලා යනවා. උන්ට තේරෙන්නේ නැහැ මේ මොටිවේෂන් එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. අද මුළු ලෝකෙම අද මුළු හැම ශාස්ත්‍රයක්ම මේ මොටිවේෂනල් තීරික තාස්සේ තමයි දුවන්නේ. මොකකින් හරි මොටිවේට් වෙනවා. මොටිවේට් වෙලා කරන ප්‍රශ්නයක් නැහැ. ඒකේ දෝෂයක් නැහැ. හීනෙක ඉන්නකොට හීන බව දන්නවනම්. සෙල්ලංගයක ඉන්නකොට මම මේ සෙල්ලංගයක් බව දන්නවනම්. මේ ජවනිකාවක මම ඉන්නේ මේ මේ 404ම යන ගමනකදී මේ අම්බලමකට ඇවිල්ලා හිඟන්නු ටික මරණට පස්සේ වෙන තැනක් අපේ හැබෑනි වහින තියෙන අපායේ මේ తాවකාලික ආගතන මේකේ මේ පිස්සු කෙලින හැටි දන්නවනම් කොහොමදත් අපායනේ යන්නේ ආපෞසට කාට හරි තීරණ දන්නේ එහෙම නැතුව මේ උඩ පැත්තට යන්න ලයිසන් එකක් මේන්ගේ කට්ටිය මට අර ගේකන් ලව්වා මං කියවලා බැලුවා මේ පේන කියවන කෙනෙක් ලව්වා කිලිකාරෝ සීරම් පල්ලෙයා ඒ ඔය අපි හිතාන හිටියේ උඩ යන්නේ කියලා. එක එක්කත් ගිහිල්ලා නැහැ. බය වෙන්න එපා. ඔය මේදි මොන සෙල්ලම් දැම්මත් අපයිට අපායට ගියාට පස්සේ මෙහෙ කරපේවා මොකටේ? මෙහිදී මේ රණ්ඩු දරුවලේ පෙන්කරච්චලේ මොකටේ? මේකත් අපායේ කැල්ලක්. දෙදෙව්ලෝට අධිපති දක්ෂ දෙවිඳා කියනවා යමයටත් කියන්නේ මනුස්ස ලෝකෙට එන දෙකටම උත් අධිපති කියලා ඌ කියන්නේ. යම කියන්නේ දෙක කියන එක. ඌත් හිතන්නේ මනුස්ස ලෝකේ ඒක දෙකම ඌ අධිපති කියලා. මොකා අධිපතිකම් කරුවත් අපි ඉන්න ඕන කුරුල්ලෝ වගේ. ඒකයි භික්ෂුව කියලා කියන්නේ. ඒකයි යෝගාවචරය කියන්නේ. ඉතින් අපේක්ෂාවේ තමයි මේ ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. අපේක්ෂාව කියන්නේ මනෝ විකාරයක් කියලා හිතාගන්න. අපේක්ෂාවක් කියලා කියන්නේ සංඥා විපල්ලාශයක්. මේ ලෝකේ එක එකවත් අපේක්ෂා සම්පූර්ණ වෙලා නැහැ. වෙන්නේත් නැහැ. ඒ නිසා මහායාන පොත් කියවන්න මම පටන් අරගත්තේ appointment with disappointment කියන ආටිකල් එක බලලා. ඒ පොඩි A4 paper එක ලියලා තියෙන බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තු. සෙන් බුද්ධාගමේ කියලා තියෙන එකක් අපි ජීවත් වෙන්නම බලාපොරොත්තු වෙක. ඒක තියෙනකම් මැරෙන්නෙත් නැල්ලු. මට අවල් දෙය කරන්න ඕන කියලා හිතියොත් ආහාර නැතුණත් හුස්ම නැතුණත් ජීවත් වෙනවා. ඒක ඇවිල්ලා බැලුවට පස්සේ ගන්න දෙයක් නැහැ ඒකට හක්කල මැරලා යනවා. මේ බලාපොරොත්තුෙන් බලාපොරොත්තු වෙන මේකක් තියෙන්නේ මේකේ. ඉතින් ඒ ටික ලිව්වොත් අපි අපි මොකද්ද ඊගාවට next hope next expectation කියලා ඒ නිකම්ම සුරංගනා ලෝකයක් තියෙනවා. බලාපොරොත්තු රාශිය. ඉතින් බලාපොරොත්තුවේ තියෙන භයානකම මේ අදිමත තෙරුණාංශේ නැති කරලා තියෙනවා. මේ ජීවිතේ කිසිම වටිනා මනුස්සයෙක් වටිනාකමකුත් නැහැ. ජීවිතේ ගැති වටිනාකමකුත් නැහැ. අපි ওই මරණ දඬුවමකට එම නියම කරන්නේ කියන්නේ මනුස්සයට වටිනාකමක් දීලා තමයි තීන්දුවක් කරන්නේ මිනිහෙක් මරන තව මිනිහෙක් තීන්දුව කරනවා ඒ මිනිහා මිනිහෙක් මරපෙහින්දයි කියලා. ඉතින් ඔය මේ මට මතක නෑ මාසෙක නම කාටද අයිතියක් තියෙන්නේ මිනිහෙක් මිනිහෙක් මැරුවද ඒ මිනිහා මරන්න ඕන කියලා තව මිනිහෙකුට තීන්දුව කිරීමේ හැකියාවක් කවුද දුන්නේ? ඉතින් දෙන්නාට මැරිච්ච මිනිහට වටිනාකමක් දෙන්න ඕනේ මරණ මිනිහට වටිනාකම නැති කරන්නේ. ඒක තමයි නීතියෙන් කරන්නේ. ඒ නීතිය කරන නීතිඥ අනිවාර්ය අපායනේ. ඒ නඩුකාරය අනිවාර්යම අපායයි. යෝගින කරන්න දැන්නේ පොතේ හැටියට මේ මහරගණුවම තීන්දුව කරයි කියලා. පොතේ හැටියට මැරිච්ච මිනිහට වටිනාකමක් දෙන්න ඕනේ. දැන් ඉන්න මනසට වන්දාගම නැති කරන්න. ඒකල බෙල්ල ගහලා දාන්න. ඉතින් ඒ වෙනකොට තීන්දුවකාරයත් මම නම් මැරිච්ච විනිහත් මම නම් මරණ විනිහත් මම නම් අධිමුත තෙරනාන්ත කියන්නේ උන්වහන්සේට තමයි. විනිශ්චයත් මම මැරෙන්නෙත් මම මරන්නෙත් මම උන්නේ මරලා දාපන් මොකද්ද මට දේව පූජාවක්වත් කරගත්තා කියන අඩු ගන්න. මේක නිකන් හිටිය කියලා ඉතින් වැඩක් නැහැ. දෙවිලක් කන්න ඕනේ දෙවිලට මොහොයන්න ඕනේ. මල මගුල පයින් ඇවිදින්න ඕනේ. පස් වලට බුදියන්න ඕනේ. ඊට මිට වැඩිව දැන් මරලා දාන්නේ. ඉතින් අපිට එහෙම කිව්වොත් එහෙම දැන් ඔය ඔය මේ පැත්ත නැතුව මේ පාණාතිපාතා වේරපණ සික්ඛාපද සමාධියම් වෙච්ච කෙනෙකුට මේ තව කෙනෙක් මැරීම පාරධිකානේ. මත් සංචිච්ච පාණන් ජීවිතාවෝරෝපීය. මේ මනුස්ස විග්‍රහං පාරධිකාත. ඒ මොකද හැම මිනිහම අපේක්ෂාවක් ඇතුව ඉන්නේ. කි මිනිහ කියන්නේ අපේක්ෂාවක්, ගෑණියෙක් කියන්නේ අපේක්ෂාවක්. අඩු ගානේ වේයට අපේක්ෂාවක් තියෙනවා. අඩු ගානේ කුඹුවට අපේක්ෂාවක් තියෙනවා. අඩු ගානේ මීයට අපේක්ෂාවක් තියෙනවා. අපිට ඔක්කිටේ ශ්‍රද්ධාව කියනවා. හැම කෙනාටම ශ්‍රද්ධාව තියෙනවා. බුදුචාන් වහන්සේ කියනවා රහතන් වහන්සේ අසද්දෝ කියලා. රහතන් වහන්සේ කිසිම අපේක්ෂාවකුත් නැහැ ශ්‍රද්ධාවකුත් නැහැ මොනවා ශ්‍රද්ධායි ඒ ඔක්කොම දන්නවනේ. ඔක්කොම සාක්ෂාත් කරලා ඉවරයි. ඒ මනසට මේ පේන්න තියෙන්නේ මරණයට බය නැතිවම. හැබැයි මැරෙන්නේ නැහැ. සියදි වෙනසා ගන්නෑ. කවුරු මරන්න ඇවිල්ලා බය කරන්න හදනකොට තමයි පේන්න තියෙන්නේ මේ මනුස්සයා ඉතින් ටිකක් කලබලත් වෙනවා ඇති නමුත් අන්තිමට බලනකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ කොහොමදක් යන්න තියෙන එක කාටේ සුපසිද්ධිය පිච්ච යනවනම් ගියාවයි කියලා. ඉතින් ඒ නිසා අපි දවස ගත කරනකොට රැට නිින්දට යනකොට සැලසුමක් අඳිනකොට සැල අනුන්ට උපදෙස් දෙනකොට අපි කොච්චරක් මේ මනුස්සයාට අපේක්ෂාවක් ඇති කරනවද කියන එක බලන්න ඕනේ. අපේක්ෂාවක් ඇති කෙරුවොත් ඌ මැරෙන්නේ නැහැ. මොකකින් හරි අපේක්ෂාවක් ඇති කරන එක තමයි වෛද්‍ය ශාස්ත්‍රයෙන් කරන්නේ ඒකයි. නීතියනොත් කරන්නේ ඒකයි. බැංකුවෙමුනුත් කරන්නේ ඒකයි. සමාජ විද්‍යාඥයා කරන්නේත් ඒකයි. දේශපාලනඥයා කරන්නේත් ඒකයි. මේ කේමන් සංසින්නෝට කියනවා සාදුකීන් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියා වූ අන්තිම සතනට සැරසියා වූ කියලා මේ වේදිකාවේ ඉඳලා ගෑ ගන්නවලු. බලාගෙන ඉන්න ඔක්කොම සාදුකින් පෙන්න කට්ටිය බලන්න. අර උඩ ඉන්න උන්ටට කාපු බිපේ උන් ඇවිල්ලා අරුන් කියනවා ඉතින් අන්තිම සරණට සරසියක්. ඒ තුන් අහගෙන ඉන්නේ නෑව් කියනවලු. උන් නෑව් කියවෙනවා. මේ මේ වේදිකාව නැගලා උන් කියන බයිලා. මේ අන්තිම සටන උඹලා කරලා අපිට කඩු අතට දීපේ අපි වනවන්න. ඉතින් ඕකනේ මේ බයිලා ඕකනේ මේ අපේක්ෂාවක් ඇති කරනවා කියන්නේ. සාදුකීන් පෙළෙන වොන් දැන් ඉතින් නැගිටියා. අන්තිම සටනට සැරසියා. අන්තිම සටන සැරසෙන්නේ මොකටද? අර වේදිකාවේ කෑ ගහන ඒ පෙරේතේකට බලය ලබා දෙන්න. ඉතින් මේකෙදී මේ අපේක්ෂා නැතිවීම මම හිතන්නේ අද සමාජ පද්ධතිය කඩලා යන තරම්. ඉස්කෝලේ වහන්න වෙයි. ඉස්කෝලේ ස්පිතාලේ වහන්න වෙයි. දෙමාපියන් දරුවෝ පිළිබඳ අධිකාරිය නැති වෙලා යයි. ගුරුවරුන්ට පොලියෝ පිළිබඳ අධිකාරිය නැති වෙලා යයි. දොස්තරලට ලෙඩු ගැන අධිකාරිය නැති වෙලා යයි. රජුරවන්ට රට පිළිබඳ රට පිළිබඳ අධිකාරිය නැති වෙලා යයි. රට අපේක්ෂාව ඇතහැරියනවා. ඒතකොට රජෙක් නැහැ. ඒතකොට දොස්තර කියලා කෙනෙක් නැහැ. ගුරුවරයෙක් කියලා දෙයක් නැහැ. දෙමාපියෝ කියලා જાතිය නැහැ. අපි ඒකට කියනවා වර කොමියුනිස්ට් ධර්මය වගේ සහෝදරයෝ. කොපේ කොමියුන් එකේ මේ බ්‍රදර්ස් කියලා කියනවා. ඒ අපේක්ෂාවෙන් තමයි අපි ඔක්කොම අටන් ඇති කරලා තියෙන්නේ. බුදුජානනාංශයත් යති මහ විශාල විප්ලවයක් කරනවා. අපේක්ෂාවෙන් පිරුණු ලෝකෙක අපේක්ෂාව තියෙනකම් මරණ බය තියෙනවා අපේක්ෂාව තියෙනකම් බය තියෙනවා බය කියන්නේ කෙලෙසට අපේක්ෂාව නැති කරන්න පුළුවන් නම් ජීවත් වෙද්දිම ඉතින් ඒක බලනකොට මහා මේ නාස්තික කියලා කියනවට නාස්තිකයි කියලා කියන්නවත් නෑ හැබැයි මේ ඥානදසාන්ත කියන මට්ටම ඒ අධිබුද්ධ තෙරුණාංශික මට්ටම කවදාකවත් මුලදී විස්තර කරලා දෙන්න එපයි කියලා ඥානාරාම සාන්ති කියලා කියනවා ආධුනික යෝගාවචරයෙකුට මොක විස්තර කරන්න යන්න එපා. යාට කියන්න තියෙනවා ආට පෞරුෂත්වයක් තියෙනවා. පෞරුෂත්වයක් තියෙනවා විනාඩි 5ක් ඉඳගෙන ඉන්න පුළුවන්. ඉඳගෙන ඉඳලා බලන්නකො. පෞරුෂත්වයක් තියෙනවා නම් පියවර 10ක් යන්න පුළුවන්. කරලා බලන්නකො. කියලා එයාට පෞරුෂත්වයක් ඇති කරලා දෙන එක තමයි සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි කරන්නේ. මේ යන මේ එන්නේ සීල ශික්ෂාව සාර්ථක වෙලා සමාධි ශික්ෂාව සාර්ථක වෙලා ප්‍රඥා ශික්ෂාවට ගියාම අර සීල ශික්ෂාවෙන් ඇති කරගත්ත ප්‍රතිලා අත්පටිලාභය නැති කළ දාන එකයි කරන්නේ. නැති කළ දාන්න ඉවර කරන්නේ අපේක්ෂාව. ඒකට කියන්නේ සංස්කාර සියලු සංස්කාර වලින් තමයි මේ අපේක්ෂාවක් ඇති කරන්නේ උපයෝපාදාන චේතසා අදිඨාන අබිනිවේෂානුසය. මේ චේතසා උපය උපාදාන චේතසා අදිඨාන අබින අනුසය අභිනිවේෂ අනුසය කියන මේ සේරම තමයි අපි දවස පුරාම ශ්‍රද්ධාව පිටවන අපේක්ෂාවෙන් ඉන්නේ කවදානම් ඒ දවස පැමිණේදෝ කියලා බලන්නේ. කද්දාකත් එන්නෙම නැහැ. ඒක එන්නේ නැහැ කියලා තේරුම් ගත්ත දවසට අපේක්ෂා කරපු එකේ මොඩකම තියෙනවා. ඒ නිසා මේක මම හිතන්නේ ඔක්කොටම පොදුවේ හතරවන් හන්දිය කියන්න පුළුවන් බණක් කියලා. මොකට ඔක්කොටම අමාරුයි අදිමුත්ත තේරුම් නැති වෙන්නේ. රහතන් වහන්සේ නමක්. නමුත් මේ කියලා දෙන්න හදන්නේ අපි මෙතෙක් කල් කරන ලද අපේක්ෂාවල ප්‍රමාණ තමයි දුක ලැබිලා තියෙන්නේ. අපේක්ෂාව ලොකු නම් දුක වැඩි. මොකද අපේක්ෂාව භංග වෙනවා. ඒ වෙනුවට උපේක්ෂාව ඇති කරනවා නම් බුදුන් භාෂාවෙන් කියනවා විවසන්නා නිවන් දකි. ඔබ බලාපොරොත්තු ඇති කරපන් හැබැයි බණිකම් වතුරේ ඇඳපු අකුරු වගේ, වැල්ලි ලියපු දේවල් වගේ, වැලි මාලිගාවල් වගේ, සෙල්ලම් ගෙවල් වගේ කියලා කල්පනා කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ ඒ ක්‍රියා සෙල්ලම් කරන ගමන් වැලිමාලා හදන ගමනොත් උපේක්ෂා කරන්න පුළුවන්. කැඩෙන දේවල්. අනේ ඒක කියලා දෙන්න මේ ආයතන ලෑස්ති නැහැ. කිසිම ආයතනයක් ලෑස්ති නැහැ. මොකද ආයතන කියන නමට ඒක ගැලපෙන්නේ නැහැ. මේක මම වන් ටු වන් කියලා දෙන්න පුළුවන්. පුද්ගලිකව කියලා දෙන්න පුළුවන්. උදකලාව දන්න කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි යමු ගාථාව විස්තර ටිකේ පල්ලෙහාට දාමු. මගේ ශරීරය කියලා නැහැ. මක් නිසාද? මායя උදුර ගන්න එන්න කලින් අතහැරලා ඉවරයි. ඒ අදහස පළවෙනි ගාථාවේ සඳහන් වෙනවා. ඊළඟ ගාථාව පිළිබඳව කල්පනා කරලා බැලුවාම ඒකනුත් ශූන්‍යතාව පිළිබඳ හොඳ හැඟීමක් එනවා. නමේ හෝසි නමේ හෝති අහෝසින්ති භවිස්සන්ති නහෝති මේ සංඛාරා විභවිස්සන්ති තත්තකා පරිදේවනා මට වැටෙන්නේ නැහැ මා හිටියා කියලා මම වීමි යන අදහසක් මට ඇතිවන්නේ නැහැ. මම වන්නෙමි යන අදහසකුත් මට ඇතිවන්නේ නැහැ. ඒ කියන්නේ මට අතීතයක් තිබුණයි අනාගතයක් තිබෙනවයි කියන හැඟීමක් මට එන්නේ නැහැ. සංඛාරා විභවිස්සanti. මට වැටහෙන්නේ මෙන්න මෙච්චරයි. සංස්කාරයන් විනාශ වෙලා යනවා. අතීතයේ වුණෙත් ඒකයි. අනාගතයේ වෙන්න තියෙන්නේත් එච්චරයි. තත්තකා පරිදේවනා. ඒ නිසා එහිලා කවර වැළපීමක්ද මෙතන ඉතාමත්ම වැදගත් අදහසක් සඳහන් වෙනවා. මේක අපි තවදුරටත් විස්තර කළොත් දැන් නිවන පිළිබඳවයි මේ දේශනා මාලාව යන්නේ. නිවන පිළිබඳ මේ දේශනා මාලාව පවත්වන්න සිද්ධ වුණෙත් මේ පිළිබඳ නොයෙකුත් විදිහේ මතිමතාන්තර තිබෙන නිසා. අපි ගන්න ඉලක්කය කොමක්ද කියන එක පිළිබඳවවත් වැටහීමක් නැහැ අබෞද්ධයන් අතර පමණක් නොවේ බෞද්ධයන් අතරත්. දැන් මෙතනින් හොඳ කාරණා කීපයක් මතු කරගන්න පුළුවන්. මේ භවය පිළිබඳවයි මෙතන කතා කරන්නේ. මේ රහතන් වහන්සේ අතීත භවවල කොතෙකුත් ආත්ම භව ලබන්න ඇති. പ്രേතයින්, බ්‍රහ්මයින් හැටියට, දෙවියන් හැටියට, මිනිසෙයින් හැටියට. එතකොට මෙතන මේ කියන්නේ බොරුවක් නොවේ. නමේ හෝති අහෝසින්ති. මම හිතියා කියලා හැඟීමක් ඇතිවන්නේ නැහැ කියලා කීමෙන් අදහස් කරන්නේ මොකද්ද? අර සාමාන්‍ය ලෝකයා අතීත භව දැකලා එහෙම නැත්නම් අභිඥාලාභීන් එහෙම අතීත බව දැකලා කල්පනා කරන්නේ මම අසවල් ආත්මයේ අසවලා වෙලා හිටියා කියලා. මම දෙවියෙක් වෙලා හිටියා, බ්‍රහ්මෙක් වෙලා හිටියා කියලා. සමහර විට මාන්නය ඇති කරගන්නවා. තිරිසනෙක් ප්‍රේතෙක් වෙලා හිටියානම් ඒ අනුව යම්කිසි හිත දුර්වල කරගැනීමක් ඇති වෙනවා. අන්න ඒ විදිහේ තත්වයක් මේ රහතන් වහන්සේට නැහැ. පෙනෙනවා අතීතයේ තිබුණේ සංස්කාර ගොඩක්. අනාගතයේ ඇති වෙන්නේ සංස්කාර ගොඩක්. චිත්‍රපටියේ තිබුණ දේවල් ඔක්කොම මවාපෑම් ගොඩක් කියලා වැටහීම ඇති කරගත්තු නරඹන්නා වගේ ප්‍රේක්ෂකයා වගේ ප්‍රඥාව නිසා ඇතිවන තත්වයක්. තත්තකා පරිදේවනා. ඒක නිසා මෙතන ඇත්ත වශයෙන්ම වැළපෙන්න දෙයක් නැහැ කියන එක. සංස්කාර කියන එකට අපි එක අවස්ථාවකදී කිව්වා භවයේ තියෙන දඟලීම් රසක් සහ දැඟලීම් රසක් කියලා. මේ දඟලීම් දැඟලීම් කියන ගැන කියනකොට අපට හිතා ගන්න පුළුවන් කඹයක්, වරපටක් ආදිය ගෙතීමේදී කෙරෙන දෙයක්. මේ දඟ වැටෙන එක. දඟ වැටෙනවා, දඟ ලිහෙනවා. පොඩි සරල උපමාවක් ආශ්‍රයෙන් අපිට මේ භවය පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කරගන්න පුළුවනි. භවයත් භව නිරෝධයත් කියන මේ කාරණා දෙකයි වැදගත් වන්නේ. නිවන හඳුන්වලා තියෙනවා භව නිරෝධය හැටියට. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ භව නිරෝධය ගැන දේශනා කරනකොට ඇතැම් අය මට චෝදනා කරනවය උච්ඡේදවාදියයි කියලා. විශේෂයෙන්ම ආත්මවාදයේ ගත්තු බමුණන්. නමුත් ආත්මවාදයේ ගත්තු බමුණන් තීර්ථකයන් පමණක් නොවේයි සමහර විට බෞද්ධ පඬිවරුන් පවා බයයි නිවන අභව මාත්‍රයක් කියලා. භව නිරෝධය කියන වචනයට බයයි. ඒක නිසා තමයි නොයෙකුත් විදියට ගූಢත්වයක් ආරෝපණය කරන්නේ නිවනට. මොකද්දෝ අමුතු එකක් මේක කියලා. එතකොට මෙතන රහස කුමක්ද? භවය පිළිබඳ බුදු පියාණන් වහන්සේ දක්වන විශේෂ දර්ශනය ගැන අවබෝධයක් නැතිකම. බුදු පියාණන් වහන්සේ පහළ වීමට කලින් භවය පිළිබඳව ලෝකයා කල්පනා කළේ යම්කිසි සත් පදාර්ථයක් හැටියට. භවය කියන්නේ සදාකාලික නিত্য පදාර්ථයක් කියලා. ඔවුන්ට මේ සත් පදාර්ථය විනාශ කිරීම උච්ඡේදයක් වුණා. මමය මාගේය කියලා ගත්තු ආත්ම తত্ত্বයක්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ පටිච්චසමුප්පාද ධර්මයට අනුව මේ භවය විස්තර කෙරෙන්නේ උපාදානපච්චය භවෝ. උපාදානය නිසයි මෙතන භවයක් පවතින්නේ. අන්න එතන ඊටාත්ම වැදගත් කාරණයක්. අල්ලා ගැනීම නිසයි භවයක් වන්නේ. අපි අර කලින් කියූ පාපුටුව පාපුටුවක් උනේ පාපුටුවක් හැටියට පාවිච්චි කිරීම නිසා. ඒක පුටුවක් හැටියට අල්ලගත්තොත් ඒ ජවනිකාවේ ඒක පුටුවක්. ඒක මේසයක් හැටියට අල්ලගත්තොත් ඒක මේසයක්. ඊළඟට ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් දැන් නාට්‍ය ජවනිකාවක එකම ලී කෑල්ල. ඒක එල්බ ගත්තොත් ඒක හැරමිටියක්. ඒක අමෝරා ගත්තොත් ඒක මුගුරක් අවියක්. ඔන්න ඔය විදිහට ලෝකයා සත්‍ය හැටියට ගන්න දේවල් වල දෙයක් නැහැ. ඒවත් මේක ඇත්තටම මේ එහාට යන්න පුළුවන් දාර්ශනිකව පාපුටුව ගත්තත් පුටුවට ගත්තත් දෙයක් තියෙනවනේ එතන. අවස්ථාවට ජවනික හැටියට දාන නම වෙනස්. කකුල් දෙක තියන ගත්තොත් පාපුටුවක් වෙනවා. තියන් ලියන්න ගත්තොත් පුටුවක් වෙනවා. දෙයක් තියෙනවා. එල්ලෙන්ද හරි මුගතලා ගන්න හරි හැරමිටියක් තියෙනවා. ඉතින් ඒක තේරවාදයේ පිළිගන්නේ නැති නෑ. තේරවාදයේ පිළිගන්නවා කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම දෙයක් තියෙනවා. ඒක නැති නෑ. නමුත් ඊට ඉස්සෙල්ලා බුදුජානනාංශේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේක බ්‍රහ්ම කියලා කිව්වා. මේක සතරබලධාරී දෙවියන් ආංශේ කිව්වා. නිසා ඒකට පණ දිනනවා. කම්ම ඔය කියන මේ න්‍යාය ධර්ම වලට න්‍යාම වලට කම්ම න්‍යාම චිත්ත න්‍යාම උතු න්‍යාම බින ආත්මයක් නැහැ. උතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දෙයක් නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒ දේ සත් එහෙම නැත්නම් සත්‍ය නিত্য සත්ව පැවැත්ම කියන වචනේ සත් සත්චිත්තානන්ද සත් මේ පුරුෂයා එහෙම නැත්නම් සත්භාවය කියන වචන වල භාවයක් තියෙනවා. නමුත් මේ භාවය ආත්මයක් කරගත්තට පස්සේ සත්භාවය සියලු ධර්ම වලට වැඩිය ලොකු එකක් වෙනවා. මොකද ඒක කවදාකවත් මැරෙන්නේ නැහැ. සංස්කාර වලට අයිති වෙන්නේ ඒක එකයි තියෙන්නේ. යාට හොඳ නරක නැහැ. එයා තමයි හොඳ නරක තීන්දුව කරන්නේ. ඉතින් එතකොට මේ සත්භාවයේ පණ ඇති එකක්ද නැද්ද කියන එක දෙයක් නැහැ කියන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. මේ තියෙන දේ අපි කියන විදිහට න්‍යාය ධර්මයක්ද එහෙම නැත්නම් බ්‍රහ්ම පදාර්ථය වාගේ දෙවියන් ආශි වාගේ සියලු මේ දේවල් නිර්මාණය කරන නිර්මාපකයාද කියලා. ඉතින් කර්මජ චිත්තජ උතුජ ආහාරද කියන දේවල් ඒවල පැවැත්මක් පිළිබඳ අපි වාද කරන්න යන්නේ. ඒක ආත්මයක්ද නැද්ද කියනකොට තමයි ආත්මයක් කියපුවම ගුඪ වශයෙන් ගරුත්වයකටපත් වෙනවා. මේක න්‍යාය ධර්මයක් කිව්වා මේක කාටවත් අයිති දෙයක් නෙවෙයි කිසිම ගරු කටයුතු තත්ත්වයක් නැහැ গুপ্ত තත්ත්වයක් නැහැ ඒක දැනටත් තියෙන එකක් බුදුසසුනේ පහළ වුණත් නැතත් කිව්වත් නැතත් තියෙන එකක් නමුත් මේ <clears throat> මේක මේ අදාහ ගන්න බැරි නිසා මනසත් මනසකට ප්‍රමාණ කරන්න බැරි නිසා මේක සත්ත්ව අදහසින් සත්ත්ව අදහසින් ආත්ම අදහසින් භක්මත්වයකටපත් කරගත්තා. නැත්නම් දේවත්වයටපත් කරන සර්බලධාරී ਸਰවව්‍යාපී ඒකෝ ආදී නාම වලින් සඳහන් කරන විදිහට ගත්තාම මනුස්සය හැමදාම මේකට බය වෙන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ බය වෙන්න එපා ඒක අවබෝධ කරගන්න න්‍යායක් තියෙන මෙතන. දතේතු න්‍යායක් තියෙන. ඒ න්‍යාය දැනගත්තට පස්සේ ඇත්තටම කියනවනම් න්‍යාය වශී කරගත්තා වෙනවා. න්‍යායට අපිට අනකරන්නම් බලයක් ඇත්තේ නැහැ. ආණ්ඩු මට්ටු කරන්න බලයක් ඇත්තේ නැහැ. නමුත් කියන්න පුළුවන් ඊගාට වෙන්නේ මේකයි කියලා. න්‍යාය දන්නවනම් අපි ඉන්නේ මෙතන ඊගාට වෙන්න තියෙන මේකයි කියලා කියයි. අන්නේ විදිහට ඒක දැනගෙන සෝදානම්ම ගිහිල්ලා න්‍යාය දක්නා සුලෝ භාවනා කරනවනම් ඒකට කියනවා සෝදාන ශරීරය කියලා. අප්‍රමාදේ කියලා කියනවා. එළඹ සිට 100 කියන ප්‍රමා නොවි එයා ජවනිකාව නටන්න ඉස්සෙල්ලා මෙයා යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා දකින්න පුළුවන් ගතිය තමයි නිවනට ඉස්සෙල්ලා කෙනෙකුට ඇති වෙන්නේ. ඒක තමයි ඥායස්ස අධිගමයි නිබ්බානස්ස සත්‍ය කිරියාවයි කියන්නේ. ඥායස අධිගමයි කියන එකමයි ඔය දැන් තියෙන නාටකමේ නිමාව දකින්නයි කියලා කියන්නේ. ওই නාටකමේ ක්ෂය දකින්නයි කියලා කියන්නේ. වැය දකින්නයි කියලා කියන්නේ. එහෙම නැත්නම් පටිනිසග්ගේ දකින්නයි කියන්නේ. ඉතින් අපි ලෝකේ පුරාවට අපිට තියෙන පවතින දේක ඊගාට වෙන්න දේ බලන්න යන්න එපා. මොකද ඒක නාස්තියක්. ඒ ක්ෂය වීමක් පැවීමක්. ඒක අභාග්‍ය සම්බන්ධයක්. ඒක ඉච්ඡා බංගත්වයක්. ඒක නාස්තික දෘෂ්ටියක්. උච්ඡේදවාදයක් කියලා ඒකට බීචිකාවක් ඇති කරලා තියෙනවා. මරණය ඒ වගේ එකක්. අනිවාර්යයෙන්ම මරණ. නමුත් අපි කතා කරන්නවත් දෙන්නේ නැතුව ඒක නතර කරනවා. ඉතින් නතර කිරීම හරහා නොමරි ජීවත් වෙන්න ආසාවක් අමර විතක්කයක් පහළ වෙනවා. ඉතින් ඒක හිතන සාධාරණයි කියලා. අමර විතක්කේ සාධාරණයි. වෛද්‍ය දෙපාර්තමේන්තුව අමුඩ ගහගෙන ටයිකෝඩ් බැඳගෙන අපිට අමර විතක්ක දාන්න හදනවා. ඔය හැත්ත වැඩ නැතු ඉන්නේ වහිනවා. උන් මැරෙනවා. උමුත් ලැබෙනවා. ඉතින් කොහොමද ඒගොල්ලෝ ඇවිල්ලා අපිට මේ මේ ළඟදී මම දැක්ක මේ වෛද්‍යවරයෙක් වෙන හොඳට බීලා ගිහින් ඇක්සිඩන්ට් වෙලා තව කෙනෙක් මැරුවා හොම මැරුවා. දොස්තරුණා කෙනෙක්. දැන් මොකද්ද මේ කියන්න දැන්? දවල් 30ට කාට නයා කරේ දාගෙන ඇවිල්ලා තිය තියා බලනවා. බිනේක හොඳ ඇල්කොහොල් එහෙම හොඳ නැහැ. අන්තිමට මේ පාරන්නේ බෙල් බෙල්ලියක් වගේ මැරලා ඉන්නවා ඇල්කොහොල් බීලා ගිහිල්ලා කාට තියෙන අයිතිය ඉතින් මේක ධර්මබලධාරී දෙවියන් වහන්සේ උපු නියෝජිතෙක් නා අරජිට මැරෙන්න බෑ නමුත් ඕන කෙනකින් අහන වෛද්‍ය ශාස්ත්‍රයේ උගන්වන්නේ ලෙඩාගාවට ගිහිල්ලා සුදු කෝට්ට ගැසෙන නායකරේ දාගෙන අඟහරු ලෝකෙන් ආවා වගේ මෙහෙම බලන්න කියලා නෑ දැකක් කියන්න එපා ලෙඩ අංග ගන්න එපා ඒක තමයි සොක්‍රටිස්ගේ වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ මනුස්සයා මනුස්සයෙක් වෙන් කරනවා වෙන් කරලා මේ සියලු බලධාරී එක විලසින් යාර පුළුවන් ඔක්කොම ලෙඩ නැති කරන් ඕ බලන්න කියලා ඕන කුරක් පසපැත්තෙන් අනිනවා. නිකන් කටට දාන. ඒකලික ඕ බලන්න හරි කියලා. බලන්න ඌ පසපැත්තේ කුරක් ගහගෙන ඉන්නේ. මොකද්ද මේ? න්‍යායක් තියෙනවා ඒක ඇත්ත. පිරිසුදුකම මේ ඇලිගලි වාසන ඒව න්‍යාය ධර්ම. ඒක පුද්ගලාරෝපණයක් කරලා නෙමෙයි වෛද්‍ය ශාස්ත්‍රයක් කියලා අපිට දාන්න හදන්නේ. සියලු ශාස්ත්‍රයේ වෛද්‍යවරයාට ආරෝපණය කරලා සියලු විනිශ්චය විනිශ්චයකාරතුමාට ආරවලක උඩම මට්ටමක ඉන්න බෙන්ච් එකේ ජීවදී රජුරණ බාරදේ රජුරණේ සිංහාසනේ මේ මොකද්ද මෙලි කරේ බලනකොට අපි වගේම සිරිවිස් කෙනෙක් ඉන්නේ උඩ ඉඳගෙන ඉන්න එක බලනකොට අපි වගේම ඒක අපිට තරම්වත් සී කල්පනාවක් නැති පිස්සු ප්ලැට් එකක ඉන්නේ ඉතින් මේ මිනිස්සයා විසින් උසල උසල උසල දෙවත්වයට යනකොට රාජ්‍යත්වයට යනකොට දෙයියන් විදිහට තමයි සැලකන්නේ. පාප්තුමා සැලකන්නේ දෙයියන්ටත් එහා. දලයි ලාමතුමාට සුද්ධෝත්තමයන් වහන්සේ කියලා කියන්නේ. දලයි ලාම දන්න තරමින් පොළොවේ ඉබේවා කියනවා නෑ කියවුවා කිව්වට අහන්න බෑ මම මිනිස්සෙක් කියලා. නැනි ආයේ දේවත්වයේ අහිංසකකමින් පෙන්වන වෙලාව. මොන જાති කිව්වකත් මේ මිනිස්සගේ මිනිස්සෙක් කියන්නේ කැමති නෑ. මේ බුද්ධ ආගමද? මේ සරුවචනාංශයද මේ? මේකෙන්නේ ආගම හදාගන්නේ. ඒ ආගම හදාගෙන අපිත් ඒකට වැඳගෙන සුපිරි බලධාරියෙක් අදාගෙන දේවත්වයටපත් කරන්න හදනවා. ඒ කියන්නේ Taman විහිං අනු මට නම් කවදාකවත් එතෙන් යන්න බෑ. මට යන්නම් මෛත්‍රී බුද්ධ ශාසනය එන්න ඕනේ. මෛත්‍රී බුදු ආංගවරෙන් ඒ ඒ එහි වික්‍රේ භාවයෙන් මාව අවුරුදු 60ක් පරණ වෙච්චි ඕ සම්බදා මහණෙක් වගේ නිවන් දක්වයි. අත දික් කරලා. ඒක බලාගෙන ඉන්නවා. මේ ධාඩි ධාති භාවනා කරනවා හෝ යුව කරන්න බෑ ධාඩි දානකොට කොහොමද භාවනා කරන්නේ? කැස කයින්කොට කොහොමද කයින් කයින්කොට කොහොමද භාවනා කරන්නේ? මෙහි නටනවා. ඒක රහත් වෙන්න බලන්න. මේ හැම එකකින්ම ඉහළ මට්ටමකට කවුදෝ දාලා ඊමනසය දේවත්වයටපත් කරගෙන භක්මත්වයටපත් කරගෙන මේ කරන විකාර. මනුෂයාගේ තියෙන හීන දීන කම මේ පෙන්වන්නේ. ඒ කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. ඒක මාවසේතුන්ගේ නෝනා කිව්වේ. මාවසේතුන් ගෑණි කිව්ව ඔක්කොමලා හිතුව මාවසේතුන් මරණයට පස්සේ එයා ගත්ත හතර දෙනා කල්ලිය මුළු චීනය අතර ගන්න ගියා. බලවත් කණ්ඩායමක්. ඊපස්සේ ඊරේ දැම්මා. එතකොට එයා කිව්වා නගලා එනකොට මිනිස්සු හිතන්නේ මේ මාවසේතුන්ගේ ගෑණි වෙච්ච නිසා මාවසේතුන්ගේ බලයට මේ කතා නෑ. එයා කතාලක නෑ. ලෝකේ කිසිම කෙනෙක් කිසිම කෙනෙක් නිසා බබලන්නෙත් නෑ. කිසිම කෙනෙක් නිසා වෙනසෙන්නෙත් නෑ. වෙනසෙනවා නම් බබලනවා නම් Taman නිසාමයි. මං අද ඉන්නේ මම නිසාමයි කියලා. පස්සේ හිරේට දැම්ම ඒක වෙනම කතාවක්. කවුරක්වත් කවුරක්වත් බබලන්නේ නැහැ. අපි අපේක්ෂාවක් තියෙනවන්නේ කතරගම දෙවියෝ ඇවිල්ලා අපිට උදව් කරයි. නැත්තම් පප්පා ඇවිල්ලා අපේ මේසෙකට සෙල්ලම් බඩුවක් දාලා යයි. හිටු උදේ වෙනකොට මම ඩක්කලා සෝවන් වෙලා තියෙයි. දැන් ධ්‍යාන ලැබලා තියෙයි කියලා ඕකටයි ඔය ගහන්නේ. ඒක නැති බව තේරුම් ගන්න නම් ඔය හිතුවට බෑ කතා කරුවට බෑ ඇහුවට බෑ මේක කරලම බලන්න ඕනේ අපේක්ෂාවක් තියන්න රූපේ නැති කරන් කාමේ නැති කරන කාම සංඥා පිළිබඳ අපේක්ෂාවක් තියන්න බලනකොට ඒක බොරුව කාම සංඥා කියන්නේ නීවරණ නීවරණක අපේක්ෂා කරන්න නීවරණ පිළ උපේක්ෂා වෙන්න නම් රූපේ අපේක්ෂා කරන්න රූපේ කියලා කියන්නේ රූප කර්මස්ථානේ රූපේ ගැන බලාගෙන ඉන්නකොට ඕන් එයත් රූප සංඥාව බාටපත් වෙනවා. ඒ නිසා රූපේ නැති කරන රූප සංඥා ගැන අපේක්ෂා කරනකොට රූපේ විඳ උපේක්ෂාවක් වෙනවා. රූප සංඥාව ගියාට පස්සේ මෙයා කියන්නෙත් නැතුව යනවා, කියන්නෙත් නැතුව එනවා. කවුද මේක පාලනය කරන්න කියලා බලපුවම ඇත්තත් එකයි නැත්තත් එකයි. ඒක හරියට හිතවත් දාගත්තට පස්සේ නා රූප සංඥා මෙහෙමනම් රූපෙත් ඔය වාගේ රූපේ මෙහෙමනම් නීවරණත් ඔය වාගේ රූප සංකාම සංඥාව කාම සංඥා රූප නීවරණ එහෙමනම් කාමෙත් ඔය වාගේ කාමෙට උච්චර නටන දේකුත් ඒ වෙනතම් ඔච්චර බය වෙන්න දෙයක්වත් නැහැ මේ රූප සංඥාව දක්වපු කෙනාට ඒ නිසා මේ ක්‍රමයෙන් අපේක්ෂා වෙනකොට උපේක්ෂාව දානවා ඒක අපේක්ෂා කළා උපේක්ෂා වෙනවා එහෙම මේ යනකොට තේරෙනම එකපාරටම නිවන් දකින්නව නෙවෙයි අවස්ථා තුන හතරකින් යනකොට මේ පිරිසෙම ඉන්නවා සමහරක් මේ අවස්ථාව දෙයක් පැනපු කට්ටිය. ඒගොල්ලන් තියෙන මේක ප්‍රകൃති දෙයක් මේ ඉන්ද්‍රජාලයක් නෙමෙයි කියලා. එන්න බලාපොරොත්තු වෙන්න තියෙන මෙතෙක් කල් තිබුණා යම් උපමානයක්. ප්‍රමාණ කරන්න ගතියම් උපමානයක් වෙන ඒ සියරම බොරු බව. ඒ සියරම මවාගත්ත දේවල් බව තියෙනවා. මේ සංඝයාගේ විනයේ පුදුමාකාර විදියට මේ නීල කහපණේ කියන එක අත්‍යවශ්‍යයි. නීල කහපණේ හතරෙන් තමයි පාරාධික වස්තුව. මෙලෝ ඉන්නේ එක එකක් දන්නේ නීල කහපණේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒකෙන් තමයි විනිශ්චය කරන්නේ. ඒක මොකද? ආ ආන්න බා. ඒක දේව රසක්. දිගපල්ල මන්නේ වියතෙන්. ඒකට වියතෙන් වියත කියන එක දන්නේ නැහැ කවුරක්වත්. සුගත විදත්ති කියලා කියන්නේ සුරත් අරුවචාන්දගේ වියත එක එකක්ම දන්නේ නැහැ. අඟුල ඇඟිල්ල එක එකක් දන්නේ නැහැ. ඒකට හරියට නීති නිකාය බෙදීගෙන රණ්ඩු කරනවා. එක එකක් දන්නේ නැහැ. ඒකට කියන්නේ ෂැඩෝ ප්‍රයිසස් කියලා. එංගලන්තේ රුපියලක් එංගලන්තේ මේ පවුමක් ඇමරිකාවේ රුපියලත් එක්ක සංසන්දනය කරනකොට ආර්ථික දෙකකදී සම්පූර්ණ වෙනස් දෙකක්. කැනේඩියන් ඩොලර් එකයි, සිංගප්පූරු ඩොලර් එකයි, ඕස්ට්‍රේලියානු ඩොලර් එකයි, නිව්සීලන්ත ඩොලර් එකයි, ඇමරිකන් ඩොලර් එක ගත්තාම එක එකට ෂැඩෝ ප්‍රයිසස් තියෙනවා බොහොම ඉක්මනට වෙනස් වෙනවා. දැන් අපි මේ වෙලාවේ සල්ලි දැම්මොත් ඇමරිකන් ඩොලර්. ඒ වෙලාවේ පවතින ගාණට තමයි දෙන්නේ. ඒක හැම වෙලාවෙම මිලදී ගන්න ගාණ අඩුයි, විකින ගාණ වැඩි. බැංකුවේ බැංකුවේ අතවාසියි. ගනුදෙනු කරන්න කරන්න ලාභයි. එහෙම ගන්නෑ. එහෙම කියලා ඒකකයක් මේ ලෝකේ නැහැ. මේ ඒකක හදාගෙන තියෙනම මිනිස්සු පාලනය කරලා ඒකක ටික උන්ගේ වලයට ගන්න. ඉතින් අපි ඒකක අපේක්ෂා කරන්නේ සල්ලි පාවිච්චියක් නැහැ. ඉවරයි. අපිට ෂැඩෝ ප්‍රයිසස් ඕනෙත් නැහැ, ඩොලර් ඕනෙත් නැහැ, මොකක්වත් නැහැ. තැම්බිච්ච බත් ටිකක් දීපන්. ඔන්න ඔකට හොදි ටිකක් දාපන්. මොන මල දාන්නේ හරි කමන්නේ ඕක කාලා කඩපු කොහගෙන හිටපන්. දෙන මිනිහා ඕනෙත් නැහැ, හෙට ඕනෙත් නැහැ, ඊයෝ ඕනෙත් නැහැ. ගියක් ඕක ගස්කොලන්නට හරි ගහක් යට හරි බස් වෝල්ට් එක හරි අවුච්ච දෙන පුදිය ගත්තා. ඉවරයි. උකට මේ ගෑණියෙකුත් එක්ක අඳකුත් එක්ක කාමරයක දාලා වට කරලා මොකද්ද මේ කාමෙනේ කාමෙත්නේ ගෙවල්ලා දාගෙන තියෙන්නේ. ඉතින් මේව පිටඳ අපේ පාවිච්චි කරන ප්‍රශ්න නැහැ. අපේක්ෂාව නැති කරගත්තා නම් කත්තත්ත කා පරිදේවනා මොනවද පරිදේවනා? මුරු මේ පැත්ත හරනත් හොඳයි මේ පැත්තට හරනත් හොඳයි. ඒ ඇත හොඳයි මේ අතට වැඩි කියලා බුදුජානන්සේ රජමාලිගාවක ඉඳලා පාරට බැලලා පෙන්නුවේ ඒකේ හිටියත් මේකේ හිටියත් මේක පිළිබඳ අපේක්ෂාවක් නැත්නම් ඒ වයින් අපිට චේතසික දුකක් එන්නේ නැහැ. රජමාලිගාවක හිටියත් ඇටේරියා කොල්ල ටිකක් උඩ දෙපට සිවුර දාගෙන බුදිය ගත්තත් දෙකේ අතර කිසි වෙනසක් නැහැ. අපේක්ෂාවක් තියෙනවා නම් විතරයි දුක එන්නේ. ඒ නිසා අපේක්ෂාව කියලා කියන්නේ මානසික රෝගයක් නේ. අපේක්ෂාව කියන්නේ මානසික රෝගයක් සමාජය විසින් අපිට ආරෝපණය කරන ලද්දක්. මේ සමාජගත වීම සඳහා ඇති වෙන එකක්. ඉතින් ඒක මම හැම වෙලාවෙම මේ මතු කරලා පෙන්නන නිසා උපරිම ඉල්ලන්න හුදකලා වෙනවා. උපරිම ඉල්ලන්න හුදකලා වෙන්නේ ඒක තමයි නිවන කියන්නේ. සෙනගක් එක්ක හිටියොත් වහකණ්ඩත් බෑ ඒකත් මචං මටක් කැලක් කියලා එකක් ඉල්ලනවා. වහකණ්ඩ ගියත් ඌක අංගගෙන කන්නේ මොකක් හරි වෙන්නේ නැති කියලා ඌ කාලා ඊටස මං ගෙනල්ලා මේ අර උඩ යාට උඩ මීයෝ හිටියා ගොඩක්. මගේ සීලිම ගොඩක් මීයෝ. කවුදෝ ගෙනාපු මේ මැල තියෙන එකක් රිදිපංගරයකට දාලා කොක්කනකට දාලා තියාගෙන හිටියා. තිල්ලේ කෙවිලටක් ගාලා උස්සගෙන ගිහිල්ලා කෑවා. මම දැක්ක අතන ඉඳගෙන කනවා. කනවා ගැන මේ කටි උගි ඉරන්න එපාය. මම හංගගෙන ඉන්නකොට ඌ දන්නවා ෂුවර් බඩු. කෑවා ඊට පස්සේ 40 සතිය කුටි ළඟට යනකොට මගට යනකොට කලන්තයල එහෙම ගිල ගහපල්ලා දෙන්න නැතුන. හොරෙන් කනවා වහ දුන්නා. සෙනගක් එක්ක ඉඳ ගියා. තරඟෙ තිබ්බනම් කාලේ ඉවරලා තමයි බලන්නේ මේක මැල තියෙන්ද පාම් පිටිද හාල් පිටිද කියලා. ඊ තරම තතියමක් තියෙන්නේ අපිට මේ මහ පොළොව හුරගෙන කන්න. ඒ වගේම අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. ඉතින් උට අහුවෙන්නේ ඉස්සලා උකනවා. මේ තරඟය මේ සියල්ලම මේක කියන්නේ civilization and its discomfort කියලා ලියලා තියෙන පොතක් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සමාජශීලී වෙන්න කියොත් තමයි මේ ආත තියෙන්නේ. සමාජශීලී වෙන්න ගියොත් තමයි තව කෙනෙක් පරයගෙන යන්න වෙන්නේ පොළොව ඉක්මනට හරලා ගන්න ඕන වෙන්නේ. තනියම ඉඳ ගියාම කැලේ තනියම ජීවත් වෙන්න ගියාම එච්චර අවශ්‍ය නැහැ. මනුෂ්‍ය සමාජශීලී සතෙක් මන් දන්නවා. සර්වඥාන්සේ විතරමයි ඔය හුදේකලාව කියන වචනේ විවේකයේ කියන වචනේ අපේ ලොකු සංසීකර දැම්ම විශ්‍රාමයේ කියන වචනේ දැන් මඩවසේ සල්ලි කියන්නේ මොකද්ද අපේක්ෂාව කියන්නේ මොකද්ද ඊවසේරම කොකු අපිව මාත් වත්‍රෙන් ගොඩ ගන්න දාන කොකු ඉක්මන් කරලා ගිහිලා කන්න එපා ඉක්මන් කරලා ගිහිලා කන්න එපා කනකොට කාපන් කොක්ක බිලිය පුඩ පුඩ පුඩ පුඩ කාගෙන යනකොට ඇතුළේ බිලියක් තියෙන බව දැනගෙන කනවනම් මාළුවට මොකුත් වෙන්නේ නැහැ. ඊසොප්පි උපකතාවක් තියෙනවා මාළුවෙක් ගැටව දාගන්න. මෙයා මාළු මහා ගෑණි බලහන් ඉන්න ගැටව දිහා. බලහන් ඉන්නකොට බීකොක්කක් දාන්න. ඒකේ ඉන්නවා සමනලෙක්. මේ සමාවෙද මැසේ. ඉතින් මේක ලොකු මේ රසමස උලක් උට කවදාකවත් අහුවෙන්නේ නැති එකක්. පැටවුන්ට කන දෙන්න ඕනේ ඒ නිසා ඒකි කරන්නේ සිප්පි කට්ට කරන් කියලා සිප්පි කට්ට ඇරලා කටුව දාලා කියලා අල්ලනවා මේ සමනලයා මැසාව. එල ඇදලා ගන්න. ඇදලා ගන්නකොට මැස්සා එනවා බිලියෙන් ගැලවිලා. ඉතින් ගියේ ගිය ගමම කෑවනම් මැස්සා කොක්කේ. කොක්කට සිප්පකට දෙකක් දාලා මෙහෙ ඇරිච්ච සිප්පකට දාලා එහෙ තියලා තද කරලා මැස්සා විතරක් ඇදලා ගන්නවා. ওই ටික කරන්න මොන මනුස්සයට මොලේ නැහැ. මේ අනිත් එක්කනාට ඉස්සලා මේක ඉක්මනට කණ්ඩා හදනවා. ගිය ගමන් ගන්නවා. ගහපු ගමන් මැස්සත් එක්කම ඇතුලේ බිලිය තියෙනවා. ඇතුලේ බිලියක් තියෙන බව දැනගෙන ඉන්න පුළුවන් නම් මේ අපේක්ෂාව කියන්නේ බිලියක්. ඒකේ රසවල තියෙන ඒකේ පටලවල තියෙන රසමස උල තමයි කාම ගුණ කියලා කියන්නේ කාම ගුණේ කරන්න ප්‍රශ්නයක් නැහැ. හරි ඒක ඇතුලේ මේ බිලියටයි මේක දාලා තියෙන්නේ කියලා දන්නවනම් ඒ ඒ කාමකට රාත්තල් ගන්න දන්නේ. බුදුසෙනාත කියන්නේ බිලිය කාපං රසමස උල කාපං ඒක ඇතුලේ හැම තියෙනවා කියලා දැනගෙන. ඉදිය පිටින් අනික් කටට ඉස්සලා ගිහිල්ලා හැමත් එක්කම බිලියත් එක්ක ගිහිල්ලොත් මාළුකාරයෙක් බලාපොරොත්තු වෙන්න එපා. ගොඩ ගියාට පස්සේ තෙතක් කණු කම්බව ඔපරේෂන් කරලා හක්ක හදලා ආයෙ වතුරට දාය කියලා හිතට ඉස්සන්න යන්න එපා. උඹ තෙල් තාච්චිය තමයි ඉවර වෙන්නේ. ඒ නිසා කනකොට කාපල්ලා කිරලා භාවනා කරනකොට උනත් අපේක්ෂාවක් අවශ්‍යයි. ඉතින් අපේක්ෂාවක් බව දැනගන්න අපේක්ෂාව කාමයට ආවත් කාම සංඥාවට ආවත් රූපයට ආවත් රූප සංඥාවට ආවත් අපේක්ෂාව අපේක්ෂාව. මේ තමයි අපේක්ෂා ඇති කෙනාටයි හොරා කඩුවෙන් ගන්නකොට විදිහට දෙන්නේ. වේදනාව දෙන්නේ අපේක්ෂා අඩු කෙනාට වේදනාවක් නැහැ එහෙම නැත්නම් කියනවනම් බය නැහැ මොකද හේතුව දැකලා තියෙනවා මෙතේ කතා කරපු දේවල් වලදී මේවා අරසා කරන්න තිබුණ දුකට වැඩිය ලොකු සැපක් තියෙන එක අත්හැරුවාට පස්සේ මේ ලැබෙන දෙයින් යැපෙන්න පුළුවන් අපට ඒ දින දාට හම්බෙන ටිකෙන් අනිවාර්යයෙන්ම යැපෙන්න පුළුවන් පොඩි ගහන බැංකුව හදාගෙන බිංගවල දාන වලලගෙන ආසතම්පත් කරගෙන නිදාන්තම්පත් කරගෙන ඉන්නවට වැඩිය හරි සැපයි මේක ඒක නිසා අධිමුත්‍ති තෙරුණාංශයක කරලා තිබුණා. ඒ සංචේතනික සූත්‍රයේදී පෙන්නනවා විදින හරියක් දුක් මවාගත්ත දේවල්. විදින හරියක් දුක් අපේක්ෂාව මත ඇතිවෙච්ච දේවල්. අපේක්ෂාව ඇති කරන්න පරිසරය ලැබලා දෙනවා මිසක් සමාජයේ අපේක්ෂාවක් ඇති කරවන්නේ නැහැ. හැබැයි සමාජය තමයි අපිව නිකන් ඉන්න බැරි තත්වයට උලුප්පලා අද්දරට ගෙනියන්නේ හැබැයි අපේක්ෂා සමාජයට බෑ අපි අමාරු විදාන. අමාරු දන්න අනිවාර්යයෙන්ම අපි ළඟ තකතිරුකම තියෙනවා සමාජයෙන් දෙන ලනුව කණ්ඩුව. සමාජයෙන් දෙන යෝජනා ස්ථිර කරන්න ඕනේ. ඉතින් භාවනාදී අපි ඒක වෙන් කළ පොඩ්ඩක් බලනවා. මේ කන්න උපමාන මේ ඒකක මේ සමාජය අපිට දාන්න හදන ඒකක එකක්වත් විශ්ව සාධාරණ වෙන්නේ ඒ පරිසරයට ඒ වෙලාවට අදාළ දේ මුල් පරිසරයෙන් ගන්න බෑ. මේ පරිසරයෙන් ගල්ලා ගිය ගමන් ඔය ඔය ඒකකෙත් නැහැ දඬුවමක් නැහැ බාධාලක් නැහැ. ඉතින් ලෝකයේ කරන්නේ ඉන්ටර්පෝල් දාලා ඔක්කොටම එක එකකයක් දෙන්න හදනවා. කවදාකවත් කරන්න බෑ. ඒ ගැන බය වෙන්න එපා. කවදාකවත් කරන්න බෑ. දැන් ලෝකයේ ඔක්කොටම එක මුදලක් පාවිච්චි කරන්න බෑ. ලෝකයේ ඔක්කොටම එක භාෂාවක් පාවිච්චි කරන්න බෑ. ලෝකයේ ඔක්කොටම එක ඇඳුමක් පාවිච්චි කරන්න බෑ. ලෝකයේ ඔක්කොටම එක ආහාර වේලක් ගන්න. මේව සංනි කරබොලු. ජාතිය වෙන් කරන්න ඕනේ තමයි ජාව ඔක්කොම අපි වෙන් කරගන්න හදන. එතකොට අපි අනික් කට්ටියගේ වෙන් වෙනවා. මේ ලෝකේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් ලැබෙනවා. ඉතින් එතන ඒ විශ්වගත මිනිස්සය ඇති කරන්න බුදුජානනාංශ ඔය අධිමුත්තරුණාංශලා ඇති කරන්නයි කතා කරන්නේ. ඉතින් ඒක අර ආධුනිකයට අමාරුයි. නමුත් අර අහගෙන ඉන්නකොට මොකද්ද මේ සුත්තමේ වශයෙන් පෙළ ගැස්වීමක් එනවා. ඉතින් ඒ නිසා තව ටිකක් කියවමු. මොකද මම කතා කරන්න ගත්තොත් එහෙම ඉතින් කිලෝරක් නැහැ. Thank you. ඒවා දේවල් හැටියට පෙනෙන්නේ තණ්හා මාන දික්ති වශයෙන්. චෛතසික චෛතසික හේතුුනි මෙතනින් මෙතන තියෙන්නේ. චෛතසික හේතුන් ගොඩක්. ලෝකයා අමතක කරනවා ඒවට සංකල්ප ප්‍රඥප්ති ආරෝපණය වුණාට පස්සේ. ඒවා සත්‍ය දේවල් හැටියට සිතාගෙන ඒවා විභක්ති අනුව හොඳට බෙදා හදාගෙන අර විදියට පුටුවේහි පුටුව උඩ පුටුව තුල පුටුව මගේ ආදී වශයෙන් නොයෙකුත් විදිහේ සංකල්ප මඤ්ඤණාවන් ඇති කර ගන්නවා. ඔය විදිහේ தත්වයක් රහතන් වහන්සේගේ විමුක්ත සිතේ නැහැ. අන්න ඒකයි මෙතන තියෙන්නේ. උපාදාන පච්චය අභවෝ. තේරුම් ගන්නවා මේක උපාදානයෙන් නිසයි කියලා. සාමාන්‍යයෙන් පටිච්ච සමුප්පාදයේ විස්තර කරනකොට උපාදාන පච්චය භවෝ කියන එක ගැන හිතන්නේ මේ භවයේ උපාදාන නිසා ඊළඟ භවයක් ඇති වුණා කියලා. නමුත් මේක මොහොතක් පාසා වෙන දෙයක්. දැන් මම අතින් අල්ලගෙන ඉන්න මේ වටාත්ත වටාත්තක් උනේ මේකෙන් ගත්ත ප්‍රයෝජනයක් නිසා. මේක වෙන දෙයකින් හැදුවත් මේකට වටාත්තක් කියනවා. නමුත් මේක වෙන දෙයකට යොදනවා නම් වෙන දෙයක් හැටියට ගන්න පුළුවනි. ඔය විදිහට උපාදාන පත්‍ය බහුව. මේ මේ උපාදාන කියන වචනය ආශ්‍රයෙන් අපිට මේ භවය තවදුරටත් තේරුම් ගන්න පුළුවනි. අපි පටන් ගත්තේ මේ භවය දඟලීම් සහ දැඟලීම් සමූහයක් කියලා. පොඩි නිදර්ශනයක් වශයෙන් අපට සිහියට නගා ගන්න පුළුවන් නම් දැන් අපි දන්නවා කඹයක් වරපටක් ඇඹරීම් ආදීදී කෙරෙන දෙයක් තමයි දෙදෙනෙක් දෙපැත්තක ඉඳගෙන මේක දඟලනවා දඟලෑමකින් තමයි කඹයක් අඹරන්න පුළුවන් එහෙම නැත්නම් වරපටක් අඹරන්න පුළුවන් අපි යම්කිසි හේතුවක් නිසා වරපටක් මෙතනදී ගන්නවා වැල් 3 4ක් අරන් දෙදෙනෙක් අඹරන්න පටන් ගන්නවා අඹරනවා සාමාන්‍යයෙන් ඇඹරීමේදී කරන්නේ එක්කෙනෙක් එක පැත්තකට අඹරද්දී අනිත් කෙනා අනිත් අතට අඹරන්න ඕන. එතකොටයි ඇත්ත වශයෙන්ම ඒක වරපටක් වෙන්නේ. නමුත් මෙතනදී අපි හිතාගනිමු නිදර්ශනයක් සඳහා මේ විදිහට අඹරන්න සූදානම් වෙන අවස්ථාවේදීම මැදින් කවුරු හරි මේක අල්ලගන්නවා. අර දෙන්නා දැක්කා හෝ නොදැක්කා හෝ යම්කිසි හේතුවකින් මේ දෙන්නත් අඹරගෙන යනවා. හැබැයි පොඩි වැරදීමක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වරපට අඹරන්න නම් දෙපැත්තේ දෙන්න දෙපැත්තට අඹරන්න ඕන. නමුත් මේ දෙන්නම එක පැත්තටයි අඹරන්නේ. මේක මේ දෙන්නටම වැටහෙන්නේ නැහැ. මැද එක්කෙනාට වැටහෙන්නෙත් නැහැ. මක්නිසාද? මැදින් අල්ලගෙන ඉන්න නිසා. අර උපාදානය නිසා. මේ කෙරෙන දඟලීම ඇත්ත වශයෙන්ම දඟලීමක් නොවන බව වැටහීමක් නැහැ. හැබැයි අර උපාදානය නිසාම මේක දඟලීමකුත් වෙනවා. මැදින් අල්ලගෙන ඉන්න නිසා වරපටක් වගේ දෙයක් ඇඹරෙනවා. වරපටක් වගේ දෙයකුයි ඇඹරෙන්නේ. ඇත්ත වශයෙන්ම වරපටවල් දෙකක් කියලා කියන්නත් පුළුවන්. එක පුජ්‍යලයක් අල්ලගෙන ඉන්න තැන ඉඳලා මැද ඉන්න කෙනා ළඟට එක වරපටක්. එතන ඉඳලා අනිත් පැත්තට තවත් වරපටක්. නමුත් ඈතින් ඉඳන් බලනකොට බැලූ බැල්මට පේන්නේ දෙන්නෙක් වරපටක් අඹරනවා කියන වරපටක් අඹරනවා. තියෙන්නේ ඇත්ත වරපටක්. අපි දැන් හිතමු මොහොතකට හිති ගමම්ම අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා අතහැරියා කියලා. මොකද්ද වෙන්නේ එතකොට? එක පැත්තටම දඟලමින් සිටිය මේ වරපටට එක මොහොතින්ම අර සබ්බ සංඛාර සමත සබ්බූපති පටිනිස්සග්ග වගේ දෙයක් වෙනවා. ඒවා එහෙම පිටිම ලිහිලා ඇත්ත වශයෙන්ම මෙතන වරපටක් නැහැ කියන අවබෝධය කෙනෙකුට එනවා ඒ එක්කම. අන්න ඒ විදිය දෙයක් තමයි මේ ලෝකයක්. මේ මේ දර්ශනයේ බණපටි කියනකොට මම පැවිදි වෙලා. පැවිදිච්ච අලුත. මට විසිකේකටදී කිව්වා. මේ කිව්වේ නිකන් මේ අහසේ නූලක් තියෙනවා. මේක මේක මේ කැරක් කැරකේ තියෙනවා. වරු කරන්නේ කැරක් කැරකේ තියෙනවා. මම කවුරු කියලා මැදින් ඇල්ලුවොත් ඒක දඟලෙන්න පටන් ගන්නවා. නැත්තම් ඒක විදියටමනේ කරකෙන්නේ. මෙහෙ තියෙන මම මැදින් අල්ලපු ගමන් දෙපැත්තට දඟලෙනවා. ඉතින් අයියේ එන්නේ එන්නේ එන්නේ මිරිකල අල්ලන්න ඕනේ මොකද ඒක දඟලනවා. ඉතින් මේ මනුස්සයාට එන්න එන්න වදයක් දැන්. ඇත්තට අතින් තමයි දෙපැත්තේ කාගෙන යන්නේ. ඉතින් බැරිලා අතහැරියොත් ආය නූල ආයෙසරක් හිටපතන්ද කරකින තැනට යනවා කියලා. ඉතින් ඒකේ මට ඉස්සෙල්ලා ඥානදාමරු හතර දිනකට කියලා තියෙනවා කාටවත් තේරිලා නැහැ. ඉතින් මම 20 කට ඉඳලා මට මේක තේරිලා මම ඒ සාන්දර කිව්වා මේකමයි වෙන්නේ කියලා. මම දැකලා තියෙනවා අනුවඹරන ඉව තියෙනවා මාර්ගෙට පැත්තේ. ඒ වගේ කරලා ඊට පස්සේ එදා ඉඳලා ඥානදාමරු කිව්වා මගේ මීටර එක හොඳයි කියලා. මේ මරපට දැඟලෙන වැඩේට මේ ලෝකේ දඟල දඟල තියෙන එකක් අපි අල්ලපු ගමන් වම් අත පැත්තයි දකුණු පැත්තයි දෙකක් හැදිලා අත අත මත පදනම් කරන මේවා දඟල දඟලෙන්න පටන් ගන්නවා. ඉතින් එන්නේ එන්නේ කස කැවෙනවා. අතහරින්න බෑ ඊට පස්සේ. අත ඇටිව කස් ගාලා දඟ යනවා. ආයෙත් නූලි තියෙයි. ප්‍රශ්නයක් නැහැ. අපි මේක නතර කරන්න හෝ වැඩි කරන්න කියලා අල්ලපු තැනින් මේක වම් පැත්ත නැත්නම් දකුණු පැත්ත කියලා දෙකක් හැදිලා අපිට දාන grip එකට අපි අල්ලන ඇල්ලිල්ල වැඩි වැඩි පිළිකලා අල්ලන්න වෙනවා. ඒක තමයි අපේ පවුල් වල වෙලා තියෙන්නේ. අපේ නෑදෑයත් එක්ක පුළුවන් තරම් මේ මිනිස්සු අපි නැත්තම් ඔය වැඩ කරගෙන ඉන්න ෂෝක් එකට. අපි හිටියොත් තමයි උරතල් වෙන්නේ. ඉතින් අපිට ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ මට කියනවා ඔය කුකුළු ඇති කරන්න ඕනේ කියලා මිනිස්සු වගකීමක් ගත්තා ලියලා දාන්න කියන්න බෑනේ කුකුළු හොයාගෙන කන්නේ නැද්ද කියලා. මේ කුකුළව ඇති කරලා කන්න බොන්න දෙන්නේ ආදරයකද? කුකුළු ගියාවි අනික සියලු සත්තුන්ට වැඩිය මිනිස්යාගේ ප්‍රේමය ලැබුණ නිසා අපි ಜಾති වශයෙන් බෝ වෙලා ඉන්නවා කියලා. ඉතින් හැම එකකටම වැඩිය බෙලි කැප් කරන ලබන්නේ කුකුලා. හරක් ටික ලිහලා දාන්න ඔය මිනිස්සු දෙමොහොන් කිරුලා හදන්න ගියාට වැඩිය හරක කාලා ඉඳී. කන්න බැරි වෙනවා නම් ඔයාගෙන බැරි වෙන බැරි වෙන ගෝල්ඩ් ෆිෂ්ටත් මල්බෙරි පණුවටත් විතරයි. ඒ දෙන්නට දැන් මිනිස්සු නැතුව ජීවත් වෙන්න බෑ. ඒ ආහාරේ ගෝල්ෆිෂ්ට ටැංකිය විතරයි ඉන්න පුළුවන්. කවදාකවත් ඉන්න බෑ. ඉස්සෙල්ලාම රන්මසු වෙන තිබ්බේ ලංකාවේ. විසුරුමුණේ. ඒකට රන්මසු වෙන කියලා කියන්නේ ඒ දවස්වල ගෝල්ෆිෂ් අය දැක්කම ස්වභාවිකව. දැන් නෑ. දැන් ඔක්කොම ටැංකිය වල විතරයි ගෝල්ෆිෂ්ලා ඉන්නේ. ඒක චීනේ අල්ලගත්ත බිස්නස් එක. ඊට පස්සේ මල්බෙරි පණුවට කවදාකවත් මල්බෙරි කොලේ අර වෙන මොකක්වත් ගන්න බෑ. ඒ මේ පල්ලකලේ දවසට තිබුණේ මල්බෙරි මේකක් දෙනවා ඒක තමයි දැන් කර්මාන්ත පුරක් කළා තියෙන්නේ. ඒකට අපි ගියා ඒකට ගෝවා කොළ දැම්මොත් උර කාගෙන යන පුරුද්ද ටිකක් දුර කාගෙන යනවා. ඒකල නැත කරන්නේ. මොනම කොලයක් අක්කන්නේ. මනුෂ්‍යයන්ට ජීවත් වෙන්න අනික ඕනම කෙනෙකුට දැන් අපි ගෑණි බැඳට ඒ ගෑණිට මන් නැතුවල ප්‍රශ්නයක් නැහැ. ඇත්ත නැත්ත වඩා හොඳයි. නැත්නම් ගෑනි ඔච්චර දික්කසාරී තමයි. ඊගෑනිට මන් නැතුව පුළුවන් මට ඊගෑනිට නැතුව පුළුවන්. මොකද්ද මෙතන ඉතින් මේකට කියන්නේ හිරයක් ගන්නවා කියලා. ඊට තමයි අර ග්‍රිප් එක. ඊගෑනිගේ සාමාන්‍ය ජීවිතේට අත දැම්මා. දහලා කියනවා මම බැඳලා ඉන්නේ අපිට සෙල්ලම් කරන්න බෑ. ඉතින් අපි අල්ලගෙන මේ ඉන්න ඕන උදේ ඉඳලා හඳ වෙනකන් නැත්තම් මේ කියන්නේ මොනවා කරයි විශ්වාස නැහැ. ඉතින් මේ වගේ කොහෙදෝ යන එකක් අල්ලගෙන මේ වඳ වෙන්න විදිහට දැන් මේ ආවට පස්සේ සාමාන්‍ය නිකාය අල්ලනවා. <laughs> පැවිදිලා පැවිදෙන්න කියලා ඇවිල්ලා දැන් සාමාන්‍ය නිකාය අල්ලනවා. සාමාන්‍ය නිකාය වලට පස්සේ අයියෝ ඒකටත් ඇවිල්ලා හොඳ සංස්ථාව. අප්පා සංස්ථාවකට හරි සවතු නිස්සන්නවනේ. ෆුෆ් ඒක අල්ලනවා. අල්ලන කියලා නිසනයි නම් සංගය ඉච්ච දන්නේ මම විතර හරිනේ. අනික කට්ටිය මං විතර හරිනේ කියලා අල්ලනවා. අන්තිමට වටේ කරකැවිලා ඉවිල්ලා අල්ලන්නේ ඔච්චරට අල්ලපු ගමන් දඟ වැටෙනවා. මේ සාමාන්‍ය හිතපු සිරිවිලිස්ට මේ වෙලා තියෙන මේ තේරෙන්නේ. මෙහෙට එනකොට මම තුන්නි කායක් දන්නේ නැහැ. සාමනීර පැවිද්ද උපසම්පද මොකක්වත්ම දන්නේ නැහැ. මෙතන තිබුණා ගඩපතන කුටියක් ආතල් එකේ ඉන්නේ. මොකොත් නැහැ කන්නක් තියෙනවා බොණ්ඩක් තියෙනවා කියහම ඔක්කොම තියෙනවා පුදුම සතුටක්. මේ මෙතනින් එහා මොනවද කුටි මොනවත් මම බැලුවේ නැහැ. මට වැඩක් නැහැ. කාලයක් හිටියා කිසිම දෙයක් අවශ්‍යතාවයක් උනේ නැහැ. දැන් හැම මගුලම හැම දැනට මංගලි ගන්න වෙලා තියෙනවා. මල වාතේ එහෙමත් නෑ හැබැයි. මොකද දොළට දොළ පැත්තට කියන්නේ මාස 8කින් විතර මම තමයි. යන්න වෙලාවක් නෑ. අල්ලව තමයි අල්ලලා තමයි තියෙන්නේ. බලා ගන්න කියා ගන්න වෙලාවක් නෑ. ඒ නිසා මේ කැරකෙන දේ, ලෝකේ කැරකෙන දේ නතර කරන්න වගේ කියලා ඇල්ලුවානේ. ඉවරයි. ඒ වෙන විදිහකට මතක තියාගන්න අල්ලුවොත් අහු වෙනවා. අල්ලන කෙනා විතරයි අහු වෙන්නේ. අල්ලපු නැති කෙනා අහු වෙන්නේ නෑ. නිසා මේ ලෝකේ අතහැරියොත් මේ ලෝකේ ලස්සනට ඔය යන ක්‍රමය යනවා. ඒකට මේ තලබලදාරි දෙවියන් ආශ්‍රය ඕනේ නැහැ. න්‍යාය ධර්මයකට මේ කියනවා. අන්නේ න්‍යාය ධර්මයේ දිහා බලනකොට කියන පරිසම්පාදේ කියලා. ඒකට මම නෑ, මගේ නෑ, මගේ ආත්මේ නෑ. ඒක බලන්න බෑ අපිට මම ඉන්නකම්. මම මම මාන්නේ තියෙනකම් මේ මමයි බලන්න කියන එක තියෙනකම්. තෘෂ්ණාවෙන් බලනකොට මම මඩ දැක්ක මම දැකපු එක නවදයි නදපු එක නට ඒ බයිලා තියෙනකම් මට මේක බලන්න බෑ. ඉතින් මේ ලෝකෙට උහි කරකෙන්දවි. කැරකෙන්න බලලා පොට්ටෙක් වගේ බලන්නේ. එහෙම නැත්නම් බීරෙක් වගේ ඔය අහගෙන ඉන්න මොනවා කිව්වම මොකෝ අපිට. එහෙම අහන්න දෙයක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා මේ ලෝකේ. බලන්න කියලා දෙයක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. නොබලන්න දෙයක්වත් නැහැ. පේන දේ තමයි. ඔකට එහෙම යන්නයි. යනකොට අර යන දේ නැතර කරන්න හදන්නේ, සංස්කරණය කරන්න හදන්නේ, ඇඩගස්සන්න හදන්නේ, ආලවට්ටම් දාන්න හදන්නේ, කොස්මටික් දාන්න හදන්නේ. දැම්මනේ පොඩ්ඩයි කියලා හිතනවා ඔකට. ඒ එතෙන් තමයි අහුවෙන්නේ. දාන මාන්ට අහුවෙන නිසා නූල කැරකෙන්න අරින්ද සංසාරේ. ඔය කැරක කැරකී තියෙනවා අල්ලන්න යන්න එපා. කෝකට කියනවා මේ බර්ටන් රසල් කාටරි කියන්නලු කක්ෂේ වටේ කැරකෙන කේතලයක් තියෙනවා කියලා. ජී කොහොමද බලන්නද මයික්‍රොස්කෝප් දාන්න කේතලේ බලන්න. නිකන් නෑ ඒ උනාට කිව්වොත් කේතලයක් තියෙනවා කියලා ඉතින් උන්ට Nobel Prize දීලා කියනවා අපිටත් පේන්නේ ටිකක් ඌට පේනවා ඌට අභිඥා කියනවා මේ පට්ට බේගලයක්. පට්ට බේගලයක් කියනවා ලෝකයේ වටේ කක්ෂේ වටේ නිච්චි පතා කරකෙන කේතරයක් තියෙනවා. ඒක පේන්නේ මොලේ තියෙන අයට විතරයි. මම දැක්කා. ඉති මොකුත් නැහැ. සේරම කේතේට වඳින්නෙත් නැහැ. අර පචේ කිව්ව එකට වඳින්න. ඔය වගේ පචේක නෙමෙයි න්‍යාය ධර්ම කියලා අපි උගන්වන්න හදන්නේ. ලෝකේ කවදාකවත් කොහෙවත් නැති එකක්. තියෙනවා නම් එහෙම එකක් තියෙනවා මේ න්‍යාය ධර්ම ඇයි වෙනස් වෙන්නේ ලෝකේ. මේ අයිසෙක් නිව්ටන් කියපු එක ඇයි මේ අයින්ස්ටයින් වෙනස් කරන්නේ? කොච්චර විශ්වගත දෙයක් නක්. අයින්ස්ටයින්ගේදී ඇයි තව කෙනෙක් වෙනස් කරන්නේ? එහෙම වෙනස් වෙන දෙයක් තියෙනවා න්‍යාය ධර්ම කියන්නේ නැහැ. එහෙම න්‍යාය ධර්මයක් තියෙනවා. ඒ න්‍යාය ධර්මයේ ආත්මයක් නැහැ. ඒක අපිට කියලා විශේෂයෙන් සලකන්නේ ඥානෙ පහළමයි කියලා වෙනසක් නැහැ. ඔක බලන්න නම් උපේක්ෂා වෙන්න අල්ලන්න එපා. ගැරකෙන්ද අල්ල බලපන්. එහෙම නැතුව ඇල්ලුවනේ මොන විදියෙන් හරි අත තිබ්බනේ අත තිබ්බොත් ගෝරි ගොඩයි. ඒ නිසා අන්නේ දුරස්ත බැල්ම අන්නේ සිදුවෙන නැවත නැවත ඒක වෙන්දර්ලා කරන බැල්ම උපේක්ෂක වස්තුව දිහා නැවත නැවත බැලීම පුදුමාකාර කම්මැලි ලෝකේ. ඒකෙන් තමයි අපිට නිවන ඈත් වෙලා තියෙන අපිට මේ රසවත් දේවල් වුණ සිද්ධි බහුල දේවල් වුණ ප්‍රතිඵල දෙන දේවල් වුණ ඉක්මන් දේවල් වුණ මට විතරක් පේන දෙයක් වුණ. එහෙම දෙයක් නැහැ. ඒක නිසා ඒ කරගෙන ලනුවේ උපමාව මට ඥානදාමරෝ මහයි දෙන්නම එක එක ගාන එක ಜಾති මොඩියෝ දෙන්නේ. මොකද මේ මොඩකම මට පට ගන්නකොට තේරුණා. ඒකල කිව්වා මම ආයෙත් මැනගත්තේ අන්නේදා තමයි කිව්වා. ඒ කියනකොටම මේ හිතාගන්න එපා මේ ලනුවක් කරකෙන්නේ නැහැ නේ ලෝකේ. <laughs> මට කිව්වේ ඒ බයවක් නෙවෙයි කිව්වේ. ඒක මැදින් ඇල්ලුවොත් ඒක ලනුව කරකින එක පැත්තට. මැදින් අල්ලපු ගමන් දෙපැත්ත දඟ වැටෙනවා. දඟ වැටෙන ප්‍රමාණයට අතරිදිනවා. බැරිම තැන ලන් මේව ලී කපාගෙන දඟ දඟ ලනවා. දඟ ලිහෙනවා. ඒක ලනුව ආපහු ස්වරූපෙට යනවා. මම යන්න දෙන්නේ අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි තෘෂ්ණාව කියන්නේ. ඉතින් ඒ නිසා ඒකට ඇත්තටම કૃත්‍රිම උපමා වලින් තමයි කියලා දෙන්නේ. ලෝකේ එහෙම කියන්න උපමාවක් නැහැ. මම කියන්නේ මිනිස්සුගේ හැම චිත්තක්ෂණයක්ම මිනිස්සේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම තණ්හා මාන දිට්ඨි වලින් ගත කරන එක හැබැයි දැඟලීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ දැඟලීම වල සංස්කාර කියලා කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. චේතනා කියන කියනවා චේතනම් විකවේ කම්මං වදාම. ඒකට කර්ම. ඒ කියන්නේ මේ ලෝකෙ ඔහි කරකෙන දේ කර්ම නැහැ. මේ ආය ධර්මෙන්ට කරකෙන්නේ කවුරුත් ඇඟිලි ගහලා නැහැ වෙනස් කරලා නැහැ. අන්නේ වෙනස් කරන්නේ නැතුව ඉන්න එක තමයි දර්ශනය ඇති. දර්ශනයටත් වැඩිය සබහා සෞන්දර්යය හොඳම දේ තමයි කැලේ. ඒ ස්වභාවයනේ. මේ කැලේ ගිහිල්ලා ගමකට ගිහිල්ලා ගෙනිලා හෝ ගමක් යනලා කැලේ මැද තියෙන එක නෙවෙයි. කැලේ හිටපන් හැබැයි මේ සොරි ඇඳුම් ඇඳගෙන බෑව වැඩේ කරා. ගලවලා තියන්නේ. ඇඳුම් ඇඳගෙන ඉන්නා තාක්කල් අපි මොකද්ද හංගනවා. සිතාත කුමාරයා දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ මාස ගණන් අවුරුදු ගණන් ඉඳලා තියෙන ඇඳුම් නැතුව. ඉතින් කවුරු හරි එනවා දකින්න දල කරන ගෑනු කෙනෙක් හරි આવොත් මේ කන්ද ඉඳලා එහා කන්දට දුවනවා. දන්නවනේ මං ඉන්නේ ඇඳුන්නේ නැතුව කියලා. නමුත් ප්‍රകൃතිය අපේ ඇඳුන්නේ නැති එක තමයි. ඒක කට්ටියට මතක නැති එක. නමුත් බය වෙන්න දෙයක් නැහැ. ඇඳුම් 100ක් ඇඳලා හෙළුව යට තියෙනවනේ. ඒක බුදුසෙන්න්සේ කියලා තියෙනවා. ඔය කොච්චර වහන්න ගියත් ගෑනු කොච්චර ඇඳුම් ඇඳත් පිරිමි බලන්නේ ඒක විනිවිදලානේ. ඇඳුම් නැත්තම් කොහොමද කියලා එක බලන්නේ. ඔක්කොම බලන්නේ. ගෑනුත් එහෙමයි පිරිමි දිහා බලනවා කියලා කියනවා ඉතින් ඇඳගෙන තියෙන එක අස්සේ බලන්න හදන්නේ. ඉතින් ඒ වගේ ඒක නැතු ප්‍රകൃතියට කියනවා මේක හේතුඵල ධර්ම කියලා. ඉතින් ඒකට යන්න අපි කොච්චර ස්වභාවික වෙන්න ඕනද කියලා බලන කොච්චර ණය මේ අහිංසක වෙන්න ඕනද කියලා. හැබැයි අහිංසකම අපේ ප්‍රകൃතිය. මේ කියන විකෘතිද විකෘති හිමීට හිමීට ගලවන්නයි මේ ලියන්නේ. ඉතින් අපි වෙලාව ගත වෙලා තියෙන නිසා මෙතනින් සමාප්ත කරනවා. අපි අනිත් දවසේ නැල්ල ඉදිරියට කරගෙන යමු. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.